ඒක පෙන්නලා ඒකට කියනවා නිදා ගැනීමට හේතු වෙන එකනට කියනවා හාන භාගීය ධර්ම කියලා පරිහානිය හොයන කෙනා ඒවට අට කුසීතවත් වුණ කියලා කියනවා. දැන් අපි ඊට පස්සේ මේ කරන්න හදන්නේ ඒකේ අනිත් පැත්ත විශේෂ භාගීය. Tamanට මේ හම්බෙච්ච සාසනය හම්බෙච්ච මුණසත්ත පරිලාභේ හම්බෙච්ච ක්ෂණ සම්පත්තියෙන් යමක් තාමපත්ුනේ නැත්නම් ඒක ලබා ගන්නත් තාම සාක්ෂාත් කරපනත් ඒ සාක්ෂාත් කරගන්නත් අධිගමනය නොකරපු දේ අධිගමනය කරන්නත් එයා ඒ පැත්තට කල්පනා කරනවා. ඉතින් ඒ ධර්ම પરම්පරාවේ දෙන්වෙනියට තියෙන මේ ළඟට තියෙන ආරම්භ වස්තුව තමයි කර්මාන්තයක් කරලා ඉවරනාට පස්සේ එයා ඒක පිළිබඳව සමාලෝචනයක් කරනවා ප්‍රතිවීක්ෂාවක් කරනවා නම් අහංකෝ කම්මං අකාශි මම දැන් වැඩ කටයුත්තක් නිම කරා එහෙම නැත්නම් බරපතල වැඩක් ඉවර කරා එක පහන්සන කටයුත්තක් ඉවර කරා කම්මං කෝපනහං කරොන්තස්ස න සක්ඛින් බුද්ධානං සාසන මනසිකාතු ඒ විදිහට හිත යොදිලා බර වැඩක ඉඳලා ඉන්න වෙලාවේදී මට බැරි වුණා ඒ බුද්ධ ශාසනේ නැත්තම් මේ ත්‍රිවිධ ශාසනේ සීල ශාසනේ සමාධි ශාසනේ ප්‍රඥා ශාසනේ කියන එකේ උපරිම මට්ටමේ මානසිකාරය පවත්තන්නේ ඒ නිසාම වහාම දැන් විරි ආරම්භ කරන්න ඕනේ ඒ ශාසන කටයුත්ත සඳහා කියලා කර්මාන්තයෙන් පස්සේ ඒක නිදහසට කාරණාවක් කරගෙන කුසීත වස්තු වෙන කෙනා නිදා ගන්න හදයි විරි ආරම්භ වස්තු හොයන කෙනා නැත්නම් ආරම්භ ආරම්භන ලද විරි ඇති කෙනා ඒක හිත අලුත් කරගන්න වැඩක් මේ මානසිකාරේ පවත්තන්න ආරම්භ කරන්නේ අවස්ථාවක් කරගන්නවා. ඉතින් මේ විදිහට කෙනෙකුට විදි ආරම්භ කරන්න කොයි වෙලාවෙවත් අකැප නැහැ. කොයි වෙලාවකවත් නරක නැහැ. ඒ වාගේම කොච්චර දක්ෂ කෙනෙක් වුණත් කොච්චර සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා නැත්නම් මේ බුද්ධ ශාසනය කරපු කෙනෙකුට වුණත් මෙන්න මේ කියන විරි ආරම්භය කියන ABCD දන්නේ නැත්නම් ආධුනික මනස කියන එක දන්නේ නැත්නම් පටන් ගැනීමක් කරන්න බැරි නම් එයා කොච්චර ඉහළට ගිය කෙනෙකුණත් පිරෙනවා. ඉතින් ඒක නිසා නිතරම Taman දැනගන්න ඕනේ පොඩි ලදරුවෙක් වාගේ නිහතමානී වෙලා හැමදාම මුල ඉඳලා පටන් ගන්න තියෙන ක්‍රමයේ දැනගන්න. මේක මේකයි මේ සාමාන්‍ය මේක අපි ගමුකෝ සාසනය කියලා මේක අපි ගනිමුකෝ බුදුහාමුදුර අපිට කියලා දෙනේ කියලා මේක අපි ගනිමුකෝ සාරිපුත්‍ර සාංශේ ලෝකෙට තිබ්බ ආදර්ශය කියලා. ඒකෙන් තොර ලෞකික ඥාන වල කිසිසේත්ම මේක නැහැ. තමක් දැනගන්න දැනගන්න අත්ුක්කංශන පරවම්බන පටන් ගන්නවා. මම මෙතන ඉන්නේ මං අසවලා අනුන් එහෙම නැහැ මගේ தત્ත්වය මෙහෙමයි කියලා අර ලැබෙන දැනුම ලැබෙන කුසලතාවය දක්ෂතාවය හැම එකක්ම තණ්හාමාන දිටි වඩනවා ඉතින් මෙතනදී මේ උගන්වන්න හදන්නේ කොච්චරක් ඒ විරි ආරම්භ වස්තු තිබුණත් දැන් විරි ආරම්භ කියන ස්ථාන ගන්න විරි චෛතසිකේනේ ඊට කලින් කියන සද්ධාව තිබුණත් වීර්යය තිබුණා සතිය තිබුණා සමාධිය තිබුණා ප්‍රඥාව තිබුණත් හැම වෙලාවෙම ආරම්භයේ මතකයි මුල මතක තියාගෙන ඉන්නවා ඉතින් මේක ආචාර ධර්ම වලට වැටෙන දෙයක්ද එහෙම නැත්නම් අභිවෘද්ධියක් කැමති කෙනෙක් සතු තැතුව තෙබිය යුතු ඉතාමත් පත්‍යංග කටයුත්තත් ආදි වශයෙන් කියලා බැලුවොත් ඒක ශාසනයේ තියෙන సౌందర్యාත්මක පැත්ත කියලා කියනවා. මේ ශාසනයේ තියෙන ඉතාමත්ම වටින දේ තමයි ඒ ගෝයන් කරලකට කිරි වදින්න වදින්න ගෝයන් කරල බිමට පාත් වෙන්න වගේ උණ ගහ වැවිල වැවිල ඉහළට යන්න යන්න දැල්ල බිමට පාත් වෙන්න වගේ තමන් කොච්චර දේවල් දැනගෙන හිටියත් හැම වෙලාව ආරම්භ වස්තු විදි ආරම්භය එහෙම නැත්නම් ආදුනික මනසක් නැත්නම් ආධිකම්මික විපස්සකයා අඳුනා ගන්නවා හැම වෙලාවෙම ආධිකම්මික වෙන්න හදනවා. ඉතින් මේ ගුණය පමණක්ම ඇති මානසික ආතතිය නැති කරන්නේ. අපි කොයි වෙලාවක හරි අපට ආතතියක් එන්නේ අපි මම අසවලායි කියලා මට්ටමක් හිතාගත්තොත් විතරයි. ඒ මට්ටමට අවශ්‍ය ප්‍රතිඵල එතකොට බලාපොරොත්තු වෙනවා. ඒ විදිහට අපි අඳින්න නැත්තම් ඒ නැත්තම් නෑමත් මේ මේ මම අසවලයි කියලා ඒ මාන්නේ ඔළුවට ගත්තේ නැත්තම් ඒක නට කවමදාකවත් ආතතියක් එන්න විදියක් නෑ අසහනයක් එන්න විදියක් නෑ ඒ ඒ නිසා පොඩි දරුවන්ට කවදාකවත් ආතතියක් අසහනයක් නෑ මොකද ඒ දරුවා ඉන්නේ බිම බිඳුවේ ඉන්නේ ඕනම දෙයක් ඉගෙන ගන්න ලේසි ඒ නිසා පොඩි දරුවා භාෂාව ඉගෙන ගන්නවා කවුරක්වත් දන්නේ නමුත් දෙවෙනි භාෂාව ඉගෙන ගන්න යන බෑනේ. සම්පූර්ණ වෙනස් මොකද අපි එක භාෂාවක් දන්න කෙනාට දෙවෙනි භාෂාව ඉගෙන ගන්න ගියාම හැමෝටම ලේසි නෑ. ඒ මොකද අපි දන්නේ ආධුනික මනසක් ඇති කරගන්න හැටි. එහෙම නැත්නම් ආධිකම්මික මනසක් ඇති කරගන්න හැටි. මේ ආරම්භ වස්තු දන්නේ ඉතින් ඒක මේ භෞතික ලෞකික විෂයන් වල ඊටාම කැත විදියට කාබාසිනිය කරලා තියෙනවා. ඉගෙන ගන්න ඉගෙන ගන්න මාන්නකාරකම වැඩි වෙනවා. ඒක නිසා අධ්‍යාපන ශාස්ත්‍රයේ අධ්‍යාපන ආයතන වල විතර ඊර්ෂ්‍යා ක්‍රෝධමාන වෙන මොනම තැනකවත් නැහැ. ඒ ආශ්‍රය කරන්න ගියාම පේනවා ඒ වගේ තියෙන මේ මේ බිලි කැපීමි ඊර්ෂ්‍යා ක්‍රෝධමාන අපි හිතුවේ නැත්තම් ඉස්ලාම මානවය හිතුවේ විද්‍යා දදාති විනයන් කියලා. නමුත් ඔය විද්‍යා ආයතන වල තියෙන අවිනේචාරී කටයුතු දිහා බලනකොට පේනවා කක් හරි පැටලිලයි. මොකක් හරි පැටලිලයි කිය. ඒ මොකද මේ ආධුනිකවත් ආධුනිකත්වය එහෙම නැත්නම් අර පටන් ගන්න කොයි වෙලාවෙත් හොඳ වෙලාව කියන කතාව මතක නැහැ හැම වෙලාවෙම මොනවද බලාපොරොත්තු ඒ බලාපොරොත්තු වෙන වෙලාවේ ඉඳලම ඔය ප්‍රපංච වලට අවශ්‍ය පදනම එහෙම නැත්නම් තණ්හාමාන දිටි වැඩිනවා. ඉතින් භාවනා කරන යෝගාවචරයත් භාවනා පටන් ගන්නකොට සෑහෙන ප්‍රපංචතෝගයක් තියාන තමයි මෙතෙන්ට එන්නේ. එහෙම නැත්නම් සෑහෙන සුදුසුකම් ටිකක් තියාගෙන එහෙම නැත්නම් සෑහෙන වයසට ගිහිලා තමයි එන්නේ. ඉතින් ආවට පස්සේ යාට මේ ආරම්භක නැත්නම් ආරම්භ වස්තු ආධිකම්මිකෙක් වෙනවයි කියන එක එහෙම නැත්නම් මේ නිහතමානී වෙනවයි කියන එක කොයි වෙලාවෙ එයිද කියන්න බෑ. ඒ තාක්කල් ඒ යෝගාවචරය තුළ හරිය ඔලොමල ගතියක් පේන්නේ. ඉතින් මේ ඔලොමල ගතිය යෝගාවචරය ඇතුළ තිබ්බත් ඔලොමොල ගතිය නැති කිරීමේ වගකීම තහ කටයුත්ත ගුරුවරයා තුලයි තියෙන්නේ. ඒ නිසා යෝගාවචරය තුල ආධුනිකයා තුල භාවනා කරන්නට ඉන්නේ කරන් තියෙන හැම ඔලොමලකමකටම ගුරුවරයා වග කියන්න වෙනවා. ඒක අමුතු මේ අමුතු සම්බන්ධතාවයක් මේකදී. ඒ මොකද ඕනම ගුරුවරයෙක් දන්න ඕනම භාවනා ඉදිරියට කෙනෙක් දන්නවා භවනා නැති තාක්කල් ඔලොමලකම වැඩි. ඉතින් සරුවච්චන් වහන්සේ මේ සාරා සංඛ්‍යක් අසංඛ්‍යක් පිරුම් පුරන කාලේ පුළුවන් තරම් මේක උත්සාහ කළා තිනවා. මගේ ළඟට පැමිණෙන ඕනේ මාන්නකාරයෙක් ගණන්කාරයෙක් දක්ෂයෙක් අඳුනගෙන ඒක නා බිමට බස්ස ගන්න මයි ළඟ මොනවද තියෙන්න ඕනේ ಗುಣ කියලා. මේවට අපි කියනවා පාරමිතා ධර්ම කියලා. ඒ පාරමිතා පුරනකොට තමන් තුල තියෙන ඔලොමල ගති තමන් තුල තියෙන මේ මාන්නකාර ගති තමන් තුල තියෙන මේ කෙලෙස් වඩන ගති පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කරගෙන ඒවා මතුවෙන්න ඇරලා තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න එහෙම නැත්නම් sannivedana වෙන්න ඇරලා ඒ වෙලාවේදී සිදුවෙන මේ දේ ඇත්තක වහගෙන පරියන්කේ ඉඳගෙන අතක් පිට අතක් කරන භාවනාවක් වගේ නෙමෙයි. ඒ සාමාන්‍ය බුද්ධිය පිළිබඳ පුදුමාකාර අවදියක් තියෙනවා. ඒක නිසා කවුරුත් එක්ක සම්බන්ධ වෙනකොටම තේරෙනවා මෙතන sannivedanayak වෙන්නේ මේ ඔලොමල කම නිසා. මම දන්නවා මට මෙහෙමයි මම මෙතනයි කියන කතාව එක්ක තිබ්බොත් ආරම්භ වස්තු නැහැ. එහෙම නැත්නම් විරි ආරම්භ වස්තුවක් වෙන්නේ. එහෙම නැත්නම් බිකිනර්ස් මයින්ඩ් කියන එක නැහැ. ඉතින් ඒක නිසා ඒ විදිහට ආරම්භ වස්තු පැත්තේ නැත්නම් මේ නිහතමානීකම හරහමයි මේ ආධ්‍යාත්ම ගමනේ යන්න පුළුවන් වෙන්නේ. මේ නිසා සරුවච්චන් වහන්සේ පිරුම් පිරු පාරමිතා ධර්ම විස්තර කරන්න තියෙන ජාතක කතා ටික හොයලා බැලුවොත් ඒ පැත්තේ සරුවච්චන්සේ මේ ලෝකයේ තියෙන පුළුවන් සෑම විෂමතාවයක් හරහාම ගිහිල්ලා ඒ විෂමතාවයේ හරහා සමතාවය ඇති කරගෙන මගේ ඉස්සරහට එන ඕනම කෙනෙකුගේ ඒ තියෙන ඔලොමල ගතිය බාර ගන්න. Taman බාර ගන්න එක මගේ දුර්ලකමක් වගේ අරගෙන මෙයාට මේ පණිවිඩය දීම සඳහා මොන වැඩේද කරන්න ඕනේ කියලා උන්වහන්සේට සර්වඥතා ඥානයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒකට යුත් සඳහා එහෙම නැත්නම් මේ සර්වඥතාවේ සඳහා සර්වඥතා ඥානීය සඳහා පාරමිතා පුරනකොට අපිටත් එක්කම තමයි පාරමිතා පුරලා තියෙන්නේ. තනියම වගේ තමයි පේන්න තියෙන්නේ. අපිටත් එක්කම පුරලා තියෙන නිසා සර්වඥාන්සේගේ දේශනාව හැම කෙනෙකුටම අදාළයි. ඒ බුදුන් පණ්ඩිසාංශේ මතක් කරනවා ඒ වගේ පාරමිතා පුරන ඒ වානරේක ඉපදිලා මහා කපිජාතකයේදී කරපු විච්ඡ සිද්ධිය කැලේ ඉන්න වඳුරු නායකයෙක්ව ඉන්න වෙලාවේදී උන්ට කාය බල ශක්ති සහිතව ඒ වඳුරු වලට නායකත්වයේ දීගෙන ඉන්න වෙලාවක වඳුරු වලත් එක්ක ඇවිදිනකොට කැලේ කපලා තිබුණ විශාල වලකට මිනිස්සෙක් වැටිලා කා දවස් ගාණක් ගිහිල්ලා. මචං හුද්දටම හෙම්බත් වෙලා ඉන්න වෙලාවක දැකලා තියෙනවා. කියන්නේ මැණික් පතලක් වගේ එකකට වැටිලා. ඉතින් මේ මනුස්සයාට දැන් උදව්වක් කියලා කතා කරගන්නත් බෑ. පස්සේ මේ වඳුරුනායක හේතුවලු මේ මනුස්සයා ගොඩ දාන්න ඕනයි. පාරමිතාවක් වශයෙන්. ඉතින් බැලලා බිමට බැහැලා බැලුවලු මේ මනුස්සයා උස්සගෙන ගිහිල්ලා මගේ දිවටනොත් තවත් අමාරු වැටෙනවා කියලා. ඒ මිනිස්යාගේ බර වගේ තියෙන ලොකු ගලක් අරගෙන උත්සාහ කරාලු මේ කෙලින්ම උඩට නගින්න වැල්වල ආධාරයෙන් ඇවිල්ලා උඩට දැම්මට පස්සේ හරි අමාරුයි. ඒත් කමක් නැහැ කියලා වෙලා ගල පැත්තක දාලා ගිහිල්ලා මිනිස්සයා කොක්කාවේ ගහගෙන උත්සගෙන ආවා පළවෙනි එක පෙරහුරුව දෙවෙනි එක උත්සගෙන ඇවිල්ලා ඒකට කලන්ත හැදෙන තරම් හොඳටම මහන්සි කලන්ත හැදුන වැට්ට බලනකොට අර ගොඩට ගත්ත මනුස්සයාට සිහි ඇවිල්ලා ඒ මනුස්සයා තියෙන ඉතාමත් තද බඩගින්නක ඒ මනුස්සයා හිතුවලු මේ කලන්ත ඇවිත් වඳුරව මරාගෙන කන්න ඕනේ. කලක් උස්සගෙන ගහපුවාම ඔළුවට වඳුරා නැගිට්ටේ ගල් පාරට නැගිටලා බලනකොට ඔළුව පැල්ල ලී ගලනවා. එක පාට පැන්න ගහකට ගහට බලනකොට මේ මනුස්සයා මේ ගොඩ දාපු මනුස්සයා මට ගහලා ඒ සාධාරණයි මොකද ඒ මනුස්සයා කන්න නැතුව ඉඳලා තියෙන්නේ. වෙන දඩේමක් කරගන්නත් බෑ. ගහට නැග්ගට පස්සේ ඉතින් වඳුරට එන මානසිකත්වය හිතා ගන්න පුළුවන්. එතෙන්දී දැන් කර්මාන්තයක් කරලා ඉවරයි. ඊට පස්සේ නැවත සලකා බලපු ආකාරය අලං කල්පනා කරලු මේ වනුසයර කේන්ති කියලා ධම්මල මම ගියොත් මේ වනුසයා කොට ගත්තට ඉතින් වැඩකුත් නැහැ සම මැරෙනවා කැලීමද ඊට පස්සේ මිනිහට කතා කරලා කිව්වලු මම යන පාරේ ලේ වැටෙනවා ලේ පාර දිගේ වරෙන් මම ඔබට ගම පෙන්වන්නම් කියලා අත්ෙන් අත්තට පැනගෙන ගිහිල්ලා ගම තියෙන දිහාවට පාර පෙන්ලාලු නතර කරේ ඉතින් එතකොට පළවෙනි ගල උත්සගෙන ආපු වෙලාවේ එහෙම නැත්නම් මිනිස්සු උත්සගෙන ආපු වෙලාවේ ඕන වෙලාවක කරබිම තියන්න බරබිම තියන්න කරාරින්න අවස්ථාව තිබුණා. නමුත් ඒ වෙලාවෙත් කල්පනා කරන මේ වැඩි පත්විච්ච නැතිදී පත් වෙන්න නම් සාක්ෂාත් කරපු නැති සාක්ෂාත් කරන්න නම් අධිකමේ කරපු නැති අධිකමේ කරන්න නම් මෙතනදී කර බෑ කරහැරලා බෑ ඒ මනුස්සයාට කිව්වා උඹම ගහපු ඔළුවෙන් ලේ වැටෙනවා. මම යන පාරේ ලේ වැටේ ලේ ටික වටේ වරෙන් කියලා. අන්න ඒ වගේ ශක්තියක්ට කියන්නේ බෝධිසත්ත්ව අධිෂ්ඨාන ශක්තිය කියලා. ඒක මේ හිතා ගන්න බෑ කියනවා. ඒ ඒ අධිෂ්ඨාන ශක්තිය සඳහාම තමයි ඔය ආත්මෙන් ආත්මෙට ආත්මෙන් ආත්මෙට පුරුදු කරන්නේ. මම ඇසුරු කරන ඉතුරු කළා කාටට උදව්වක් කළොත් ඔලුවට ගහනවා ගහනවා ගහනවා ගහනවා ගහනවා. ආයක දෙකක් නැහැ. කවුරු හරි ඉන්නේ නැත්නම් අත උසලා කියන්නේ එහෙම ගහපුණු කුටි ගහපු නැති කෙනෙක් ඉන්නවනම් මේ සමාජයේ කාට හරි උදව්වක් කරා නම් ඒක අනිවාර්යයෙන්ම ගහනවා ඒක තමයි සමාජයේ හැටි. එහෙම කරනකොටත් ඒ තියෙද්දි ඒ මනුස්සයාට උදව් කරන්න ඕනේ. පත් වෙච්ච නැද්දේටපත් වෙනකන් අධිකමේ කරපු නැද්දේ අධිකමේ කරනකන් සාක්ෂාත් කරපු නැද්දේ සාක්ෂාත් කරනකන්. ඒකට ඒ මනුස්සයාගේ නුගුණ තමයි බාර ගන්න යන නරකයි. බලාපොරොත්තු වෙන්න ඕනේ කාටට උදව්වක් කරොත් අත දුන්න අත කනවා. ඒක ඉතින් ස්වභාවය. ඒක මේ දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ඉතින් සෝරි තමයි කියන්න තියෙන්නේ. ඒක නිසා වැඩ කරන්න යනකොට උදව්වක් කරන්න යනකොට හොඳට මතක තියාගෙන යන්න මේ ලෝකේ කාගවත් ඒ වෙනසක් නැහැ කාගෙත් ඇති එහෙම තමයි. නමුත් ඒක ලෝකයේ ගතිය කියලා තමන්ගේ කටයුත්ත නතර කරන්නත් ඒවා. ලෝකයට කළ යුතු සේවාව නතර කරන්න නරකයි. ඉතින් ඒ සම්මා සම්බුද්ධත්වයේ සඳහා මහබෝසතාණන් වහන්සේ නමක් පෙරම් පුරණ හැටි. ඉතින් යෝගාවචරයටත් මෙතනදී භික්ෂුවක් ගැන තමයි සාමාන්‍යයෙන් අදහස් වෙන්නේ. භික්ෂුවකටත් යම් වෙලාවක බරපතල ධූරයක්, බරපතල භාරයක්, බරපතල කටයුත්තක් කළ ඉවරෙච්චාම උගාක් වෙලාවට හිතෙනවා හරි දැන් ඉතින් අමාරු වැඩක් ඉවර කරා. ඒක නිසා ඊගා වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා විවේක ගන්න ඕනේ. එහෙම නැත්නම් රැල් බුරුල් අරින්න ඕනේ. එහෙම නැත්නම් කර බර අරින්න ඕනේ කියලා දුර නික්ෂේප කරන්න ඕනම කෙනෙක් පෙළඹෙනවා. නමුත් එයා දන්නවනම් මේ වෙලාවේ අලුතෙන් ආරම්භ කරන්න පුළුවන් නම් නැත්නම් අර බර උස්සන වෙලාවෙදී කරගන්න බැරි විදිහ බැරි වෙච්ච සතිය පැවැත්වීම එහෙම නැත්නම් ඒ බණ භාවනා කටයුතු මේකේ තියෙන මානසිකාර්යය කියලා කරගන්න බැරි වෙන වැඩේ ආරම්භකරනද මේ වෙහෙස හේතුවක් කරගන්න ඕන කමන්නේ. ඒ වෙහෙස තියෙද්දිත් නැවත ආරම්භ කරන්න පුළුවන් ඒකයි බුදුහාමුදුරෝ දෙන පණිවිඩේ. ඒකයි සාරිපුත්‍ර ස්වාමීන් අපිට මේ නිදාගෙන ඉන්න කෙනාට නැගිටලා කතා කරලා කියන්නේ මේ සාසනයේ කටයුතු වලදී බරබහා තබන්න දුරනික්ෂේපය කරන්න පැය 24 කිසිම තැනක් නැහැ. එහෙම කරනවනම් තාම සාක්ෂාත් කරපු නැද්දී සාක්ෂාත් කරන්න හම්බ වෙන්නේ අධිකමනී කරලා ප්‍රතිදී නොලබපු ප්‍රතිදී අධිකරණය කරන්න හම්බ වෙන්නේ සාක්ෂාත් මේපත් වෙච්ච නැද්දීටපත් වෙන්න වෙන්නේ. එහෙම කියන්නේ ඊයේ දේශනාවේදී අවසානයේ මතක් කරේ අපි මෙතෙක් කල් ඇවිල්ලා තියෙන ගමනම අපට ලොකු ආදර්ශයක්. අපි මේ වෙනකොට පියවර රාශියක් ගඟ දිගේ ඉහළට යන්න පටන් ගන්න තියෙනවා. ඒකෙදී අපි ඇති කරගෙන තියෙන මේ පටිශෝත ගාමි ගමන මගදී පාවා දෙන්න එපා <clears throat> ගේමට කැත. එච්චරයි කියන්නේ. ගේමට කැත. ගත් එක අරගෙන යන්න ඕන. ඉතින් නමුත් මේක කිව්වට කොහොමද කෙරෙන්නේ? එහෙම නැත්නම් කොහොමද අපි සාක්ෂාත් කරන්න කියන එක මට හිතුණා මේ අපි කමඨාන් සුද්ධ කරනකොට විශේෂයෙන් කතා කරන සංසිද්ධියක් අරගෙන මේකට නිකන් උපමාවක් විදිහට වගේ පෙන්වන්නට ඒකයි මේකයි සරල සමාන්තර වෙන එකක් නෑ. අපි දන්නවා යම් වෙලාවක අපි මේ අරමුණකට හිත දාන්න උත්සාහ කරනවායි කියලා හිතමු. පරියන්කේ ඉඳගෙන හෝ සක්මණේ ඉඳගෙන ඉතින් අපි එතකොට කියනවා ඒ බුද්ධ ශාසනය කරන වෙලාව කියලා. අපි මානසිකාර්ය පවත්නවා වම දකුණු වශයෙන් හෝ ආස්වාස් ප්‍රසවාස වශයෙන් හෝ එහෙම නැත්නම් පිම්බීමක් හැකිලීමක් වශයෙන් නැත්නම් මේ ඉඳගෙන ඉන්න එකෙන් මානසික කාර්යය පවත්වාගෙන යනවා. ඒ වෙලාවදී අපි දන්නවා බුද්ධ ශාසනය කෙරෙනවා මානසික කාර්යය පවත්වනවා. ඉතින් එහෙම ඉන්න වෙලාවක වැඩක් කරනවා කියන එක නැත්නම් කර්මාන්තේ වෙනුවට හිතනද අපේ හිත පැදුරටත් නොකිය පිට ගියා. ඉතින් පිට ගියාම හිත පුදුම ආතතිතෝගයක් රැස් කරනවා. පුදුම කෙලස්තෝගයක් රැස් කරනවා. මල තොගයක් රැස් කරනවා. ඒ රැස් කරුවාට පස්සේ ඉතාමත්ම වෙහෙසකර තත්වයකටපත් වෙනවා. අර මනසිකාරය පවත්වනකොට එහෙම ඒක නිර්මලයි, ඒක නික්ලේශී. ඒ නිසා එතනදී එහෙම ආතතියක් මන මේ අසහනයක් මතුවෙන්නේ නැහැ. නමුත් හිත පිට ගිය ගම අර අරමුණෙන් හිත පිට ගිය ගමන් කබලෙලිබට වැටෙනා වගේ විශාල ආතතියක් එනවා. භාවනා කරපේ කරණ තේිනවා මම මේ ගෝචරජ්‍යත් භූමියේ ඉන්දෝනේ මිනිස්යාගේ හිත පැදුරටත් නොකිය එක්ක හිතවිල්ලකට ගිහිල්ලා එහෙම නැත්නම් සද්දයක් දිගේ ගිහිල්ලා නැත්නම් වේදනාවකට නතු වෙලා හොඳටම හෙම්බත් වෙලා ඉන්න වෙලාවක මෙයාට දැනගන්න හම්බුනායි කියලා හිතමු යෝගාවචරයට මම දැන් ඉන්නේ මේ givisගත තැනේ නෙවෙයි ගෝචරජ්‍යත් භූමියේ නෙවෙයි කියලා. අන්න ඒ වගේ වැටෙන වෙලාවකට යෝගාවචරයට උපදේශය හරියට නොලැබිලා නම් කමඨාන සුද්ධ වෙලා නැත්නම් එයාට විශාල වෙහෙසක් එන්න පටන් ගන්නවා. මං කොච්චර භාවනා කරත් කවදාකවත් මට නම් ගොඩේ ඉන්න හම්බ වෙන්නේ මේ යනවා හිත ගිය හැඩයක් පෙන්වන්නෙත් නෑ. පැදුරටත් නොකිය යන්නේ. ගිහිල්ලිවලා කොච්චරක් කෙලෙස් අත ගන්නවද කොච්චරක් අක්ක ගන්නවද කියලා සීමාවක්ම නැහැ. කිසිම කෙනෙකුට කිසිම විශ්වාසයක් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා යාට හිතෙනවා තලුව ගසා දාලා නැගිටලා යන්න. එහෙම නැත්නම් මේක කරන්න බෑ. එහෙම නැත්නම් මෛත්‍රී බුදුහමට එනකන් ඉන්න එක ලේසි. එහෙම කෙනාට හුඟක්ම ලේසි. එහෙම නැත්නම් මොකක් හරි කියනවා මගේ සීලය දුර්වල වෙලා වෙන්න ඇති. සතිය දුර්වල වෙලා වෙන්න ඇති. එහෙම නැත්නම් සමාධිය කැඩිලා මේ කියන්නේ පිළියමක් නැහැ කියන මට්ටමට වගේ හිත නිකන් හපල හපල කාලා සූප්පු කරලා විසි කරපු උක් දණ්ඩක් වගේ ඒ උක් හපයක් වගේ ගන්නව දෙයක් නැත්තන්ටපත් වෙනවා. ඉතින් එතකොට මේ යෝගාවචරයට එන මේ මානසික බංකොලොත් භාවය නිසා කිසිම විදියකට මොකද්ද කරන්න කියන එකවත් හිතා ගන්න බැරි මට්ටමකටපත් වෙන. එහෙමපත් වෙච්ච නැති එක්කෙනෙක්වත් මේ ස්වභාවේ නැහැ. නමුත් ඒ වෙනුවට දැන් Taman ඉන්නේ ගෝචරජ්‍යත් භූමියේ නෙවෙයි අප්‍රමාදේ නෙවෙයි ප්‍රමාදේ. දැන් ඉන්නේ මොනවා හරි අරමුණකට මත් වෙලා අන්නේ බව දැනගෙන ඒකට පශ්චාත්තාප නොවි ඉන්න ඕනේ කියන බුද්ධ පණිවිඩය ලැබුණොත් හිත පිට ගියා මම නිසා නෙවෙයි ඒක යාගේ ඇබ්බැහියට ගියා නැත්තම් ජම්ම ගතියට ගියා මෙන්න මේකට පශ්චාත්තාප නොවෙන්නයි මේ බුදුහාමුදුර කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒ නිසා පශ්චාත්තාප වෙන්නේ නැතුව දැන් කල්පනා කරනවා මම ඉන්න ඕන ගෝචරජ්‍යත් භූමිය මේකයි මම ඉන්නේ ඒකෙන් නෙවෙයි. මම ඉන්නේ දැන් මෙතනයි. මෙන්න මේ විදිහට ගෝචරජ්‍යත් භූමියේ ඉන්නකොට ගෝචරජ්‍ය ගෝචර රාජ්‍යත්ව භූමියේ ඉන්න සතියත් ගෝචර රාජ්‍යත්ව භූමියේ නැති වෙලාවේ ගෝචර රාජ්‍යත්ව භූමියේ නැහැ කියන සතියත් දෙක ගත්තොත් වඩා හොඳ සතිය තමයි ගෝචර රාජ්‍යත්ව භූමියේ නැති බව දන්න සතිය. ඒක මොනම තාලකින්වත් ඒ යෝනිසෝමනස්කාරය නැති කෙනෙකුට කියලා දෙන්න බෑ. ඒකට හේතුව අපි ළඟ තියෙන සදාචාරවාදය. මේ ආගම විසින් අපි ඔය තියෙන අපි මේ කොර කරලා තියෙන ගතිය. එහෙම නැත්නම් හීනමානෙ. එහෙම නැත්නම් වැරදි කල්පනාව. ඉතින් මේ වැරදි කල්පනාව මෙතෙන් දෙනකන් සමහරට වාසිදායක වෙන්නත් ඉඩ තිබුණා. අපි නරක දේ නොකරනද. දැන් මෙතෙන්ට ආවට පස්සේ මේ කුසීත වස්තු වෙනුවට විරියාරම්භ වස්තු ඉගෙන ගන්නවා කියන්නේ ආධුනිකම යෝගාවචරයක් ගැන නෙමෙයි තැහෙන මට්ටමකට ඇවිල්ලා හැබැයි යා දැනගන්න ඕනේ ආධුනික මනසක් හදන හැටි. ඒ නිසා යම් මට්ටමකට ආපු කෙනෙකුට දැනගන්න හැමරොත් මගේ හිත ගෝච රජ්‍යත් භූමියේ නෑ ගියා මම දැන් දන්නවා ඉන්න ඕන තැන මේකයි දැන් ඉන්න තැන මේකයි එතකොට මගේ හිතේ පශ්චාත්තාවයක් පහළ වෙනව නම් ඒක මාරපාක්ෂිකයි ඒක කෙලේශයක්. එහෙමනම් කවදාකවත් විරියක් ආරම්භ කරන්න බෑ. ඒක නිසා පුළුවන් මට මම මේ නුපුරු නුහුරු නුපුරුදු තැනක ඉන්නේ අගෝචර තැනක ඉන්නේ ක්ලේශ තැනක ඉන්නේ මලක මලකදී තැනක ඉන්නේ කියලා දැනගෙන ඒ දැනුම නිර්මල තැනක ඉන්නකොට දැනගන්න දැනුමට වඩා හොඳ එකක් කියලා මෙන්න මේකට ප්‍රමෝදයක් ඇති කරගන්න. මේකට සම්මෝධමාන වෙන්න මේ විදිහට බලන්න. ඒක මා විශාල අපේ ජීවන රටාවේ අපේ චින්තනයේ අපේ පෞරුෂත්වයේ අපේ රුචි අරුචිකම් වල විශාල වෙනසක් ඇති කරනවා. ඒක කොයි වෙලාවෙ වෙයිද නැද්ද කියන්න නම් බෑ. ඒක ඒ තරම්ම ඉලෙක්ට්‍රික් වැඩක්. මොකද මේ අපි ළඟ තියෙන අගයන් ආඩම්බරයන් වල කවදාකවත් අපිට එහෙම එකක් අම්මලා තාත්තලා කියලා දීලා නැහැ. පන්ති කාමරේ කියලා දෙන්නෙත් නැහැ. කිසිම කෙනෙකුට කියලා දෙන්න ගැම්මක් නැහැ කරලා බලලා නැත්තම්. නමුත් කවදාරි හිතුනොත් මම ඉන්නේ ගෝචර භූමියේ නෙවෙයි මම මේක දන්නවා. දැන් තමයි මට ඕන නම් මේක දන්නේ නිසා මට ඕන හදාගන්න පුළුවන් නැත්තම් මේ පරිප්පුවම කන්න පුළුවන් කියලා මේ දැනුම අගේ කරන්න පටන් අරගත්තොත් විශේෂ භාගීය ධර්ම කියලා කියන්න වෙනවා. ඒවට විශේෂ භාගීය කියලා කියන්න. ඒවට කියන්න වෙනවා ආරම්භ වත්තුවක් කියලා. මෙතන මේ හොඳටම කලවම් කරලා අංජබජල් වෙලා ඉන්නේ. නමුත් වැඩක් ආරම්භ කරන්න මේකේ නැකත නරක නැහැ. යෝගේ නරක නැහැ. මෙන්න මේ දැනුම මේ විශේෂ භාගීය දැනුම සංසාරෙට එක සැරයි වෙන්න ඕන. සංසාරෙට මේක සැරයි වෙන්න ඕන. ඒක දන්නවනම් එයා දැනගන්නවා මම හිතේ තැන නෙවෙයි ඉන්නේ මම වෙන තැන නూరు නපුරු තැනක ඉන්නේ. හැබැයි මම දන්නවා දැන් අංජබජල් වෙන්න එපා. දැන් ඔබ දැනගනින් මෙතන ඉන්නවනම් දැන් ආපහු ගෝචරජ්‍යත් භූමියට යන්න දැනගන්න තමන්ගේ සම්‍යක් ඥාන එහෙම නැත්නම් සෝබන චෛතසික වැඩ කරන්න පටන් ගන්නෙ මෙන්න මේ පිට ගිය බව දැන ගැනීම ඉන්නකොට ඉන්න අරමුණේ ඉන්නකොට දැන ගැනීමට වඩා සෙල්ලක්කාර වඩා යෝනිසෝමනස්කාර වඩා විශේෂ භාගීය ධර්මයක් කියලා දන්නවනම් ඒ මනුස්සයාට තමන්ගේ තියෙන මනසේ තියෙන සෑම ශක්තියක්ම ස්නායු වල තියෙන සෑම ශක්තියක්ම නැවත සලකා බලලා ක්‍රියාවත් කරන්න පුළුවන්. ඒ වෙලාව මනුස්සයා එතන පශ්චාත්තාප වුණොත් අර හපල හපල විසි කරපු උක්දඬු රොඩක් වගේ කිසිම දෙයක් ඊටව කරගන්න බෑ. එයා ඉතින් හිතනවා ඉවරයි වැඩක් නැහැ. භාවනා කරලා වැඩක් නැහැ. මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා. මොකක් හරි මට සතිය ඉන්නේ නැහැ. මට නැහැ කතා හරි නැහැ. මගේ සතිය සීලය හොඳ නැහැ. අර ඔළුව දෙනවා පුදුමාකාර මේ ගොඩ පෙරක දෝරුකම් සියල්ලම මාරපාක්ෂිකයි. ඒ සියල්ලම මාරපාක්ෂිකයි. ඒ සියල්ලටම කෙලස් කියලා කියනවා. ඉතින් කවදා හරි හිතමු යාට තේරුණා කියලා නෑ මේක මම අරමුණේ ඉන්නකොට අරමුණ දැනගන්නවට වැඩිය ලොකු ශ්‍රේෂ්ඨකමක් තියෙනවා. අරමුණේ නැතිකොට අරමුණ නැතිව දැනගැනීම මෙන්න මෙතන ප්‍රමෝදේ නිකන් සාමාන්‍ය පුංචක් ප්‍රමෝදේ. ඉදිකට තුඩක් තරම් ප්‍රමෝදේ ගන්න පුළුවන් නම් ඒක ආරම්භ වස්තුවක් වෙනවා. ඊට පස්සේ යාට ආපහු දැන් ඉන්න තැන හොඳ නෑ තාම බෙල්ල කඩාගෙන නැහැ, අතපය කඩාගෙන නැහැ, නැති බව දන්න දැන් ඵලයන් හිතපු දන්න කියලා බැලුවොත් කිසිම බාධාවක් නැහැ. Tamange අරමුණට ආපහු යන්න. ඒක කවදාකවත් තේරෙන්නේ නැහැ පශ්චාත්තාප වෙච්ච මනසකට. පශ්චාත්තාප වෙච්ච මනසට මම දැන් අවලංගුයි මගේ නැකතහරණය මම අනාගත්තා මම කක්ක කරගත්තා ගහගත්තා අනාගාමී වෙන්න ඉතන ආවේ දැන් අනාගන තීන්නේ කියලා ඒ ගසලා දාන જાතියක්මයි මම මේ අවුරුදු 40ම හම්බෙලා තියෙන්නේ මට මෙච්චරම පුජාරුවට කතා කරන්න හම්බුන්නේ පටන් ගන්න කාලේ. ගොඩාක් කල් යනකොට තමයි තේරෙන පටන් අරගත්තේ. මෙතනදී කනගාටු නොවි <clears throat> විරි ආරම්භ කරන්න හොඳම තැන. ඉතින් ඊට පස්සේ විරි ආරම්භ කරන හැටි සර්වඥාන්සේ පෙන්නනවා මෙතනදී මේ කතාව දන්නවනම් මේ නියම භූමියේ ඉන්නකොට දැනගන්නගෙන් තමයි යක පටන් අරගන්නේ. සතිය ආනපනතියෙදී දැනගන්නකොට ආනපනතිය බව දන්නේ කොහොමද? ඕනේ භාවනා කරපු කෙනකින් අහන්න බලන්න කොහොමද දන්නේ දැන් ආනාපානෙ තියෙන බව කියලා? දෙන උත්තර කවදාකවත් මේ විදුහුරු උත්තරයක් නෙවෙයි දෙන්නේ. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දැනගන්න පුළුවන් උත්තරයක් නෙවෙයි දෙන්නේ. ඉතින් ඒක නිසා ඒක ඉස්සලා හදා ගන්න ඕනේ. මම ආනාපානෙ ඉන්නකොට මම ආනාපානෙ ඉන්න බව දන්නේ කොහොමද? නැත්නම් ආස්වාසිනේට ආස්වාසිය දන්නේ කොහොමද? ප්‍රසවාසිනේට ප්‍රසවාසිය දන්නේ කොහොමද? ඉතින් ඒකට ලොකු ස්වාමීන් වහන්සේ මේ ඒක විස්තර කරන වෙලාවක විස්තර කරන්න අඟවන්න ඕන වෙලාවක් කියන ආස්වාසයේ ඉන්න වෙලාවක ප්‍රස්වාසයේ නෙවෙයි කියලා දන්නවනේ ඒකත් ලොකු දැනුමක්. ප්‍රස්වාසයේ ඉන්නකොට මම ආස්වාසයේ නෙවෙයි කියලා දන්නවනේ ඒක ලොකු දැනුමක්. ඒක කියන්නේ මම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නකොට නෑ මම හිටගෙන නෙවෙයි. ඒක මම දන්නවා. ඉඳගෙන ඉන්නකොට මගේ පස්ස බිම ඇල්ලලා තියෙන හිටගෙන ඉන්නකොට පතුල් දෙක බිම ඇල්ලලා තියෙන ওই දෙක කියාගන්න අරමුණේ ඉන්නකොට අරමුණේ ඉන්න බව දැන ගැනීම ප්‍රත්‍යක්ෂ වශයෙන් ඉදිරිපත් කරනවා කියලා කියන්නේ භාවනාවේ 50ක් විතර. ඒක දැනගත්තට පස්සේ තමයි දැනගන්න පුළුවන් වෙන්නේ මම ඉන්න ඕනේ මෙතන දැන් එතන නැහැ. ඒ දැනුව ඉන්න ඕන දැන දැනගන්න දැනුවට වැඩි සෙල්ලක්කාරයි වැඩි යෝනිසෝමනස්කාරයි වැඩි විශේෂ භාගයයි කියන එක තමයි අපි මෙතෙන්ට ගෙනාපු කතාවේ කියන්නේ අන්න ඒක දන්නවනම් ඒක බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරනවා සරති කියන වචනේ. මම ඉන්නේ නුහුරු නුපුරුදු තැනක නොගැලපෙන තැනක කියලා සරති කියලා. එන මම දන්නවා. ඉතින් අර සදාචාරවාදියා හිතනවා දැනගන්න ඕන හොඳ දේවල් විතරයි නරක දේ දැනගන්න හොඳ නැහැ. පිට ගිය බව දැන ගැනීම අකුසලයක්, නරකයක්, වැරදිල්ලක් කියලා හිතන අමන මරි මෝඩ තකතිරු ජනතාවක් මේ ලෝකේ ඉන්නේ. බුදුන් නොදැකයි කියන්නේ ඕකයි. සාසනයක් නැහැ කියන්නේ ඕකයි. ඉකොහරි අපි ඇහුවයි කියලා හිතමු මේක උත්සාහ කරුවයි කියලා හිතමු කොයි වෙලාවක හරි අපිට තේරුම් ගන්න පුළුවන් වුණොත් උන්ටම ගහගෙන නාගෙන කක්ක කරගෙන ඉන්නේ. නමුත් ඒක දැනගන්නේ කේ මොකද්ද පාඩුව? ඒක කිසිම පාඩුවක් නෑ. ඒක විරියාරම්භ වස්තුවක්. ඒක දැනගත්තා නම් ඒකට සරති කියලා කියනවා. සරති කියලා කියන්නේ සතිය. අරමුණේ ඉන්න බව දින්න සතිය නෙවෙයි අරමුණ නැති බව දන්න සතිය. ඊට පස්සේ බුදුරජාණන්සේ කියනවා දැන් මේක විද්‍ය ආරම්භ කරා නම් ඊගාවට උත්තානි කරෝති. සරති විවරති. පැහැදිලි කරලම Tamanට ඒතු ගන්නලා දෙන්න ඕනේ. දැන් පුතේ උඹ මේ සතිමත් වෙලා තියෙන ගෝචර අරමුණේ නෙවෙයි නැති එක එක ඉතාමත් වටිනවා. ඒ කියන්නේ රාපු කාපු මඩ ගන්න රාත්තල් ගන්න දන්න. මඩ තියෙන්නේ බඩේක බොක්කේ මඩ. නමුත් රාත්තල් ගන්න දන්නවා. මේක විතර වටින දෙයක් මේක බුදුන්ටවත් අපිට කරලා දෙන්න බැරි වැඩක්. ඒක කරන්න නම් අර පිරියාරම්භ තාලෙට පිට ගියා පිටපොට ගිහිල්ලා පිටපොට ගිහිල්ලා මෙච්චර පිටපොට ගිහිල්ලා තියෙන එක බව දන්න. ඒකට විවරණය කරනවායි කියලා කරන මේ විවරණය කරන්න කවදාකවත් පශ්චාත්තාව මනසකින් කරන්න බෑ. ඒකට අවශ්‍ය වෙනවා ප්‍රමෝදයක්. ඒකට අවශ්‍ය කරනවා සම්මෝධපාන ගතියක්. ඒකට අවශ්‍ය වෙනවා තමන් පිළිබඳව ස්වං විවේචන ගතියක්. විවේචනේ තිබ්බට තැන් වෙලාම හරියන්නේ නැහැ. විවේචනේ වෙලාදීදී වරදින්නම ඕනේ. මේ කටයුත්ත වෙන්න කෙලවෙන්නම ඕනේ. ඉතින් කෙලවයන් ඥාන තමයි වාඩි වෙන්නේ. කෙලවෙන එක කෙලවෙනවා. ඒක අහන්න දෙයක් නැහැ. ඔය කෙලවෙනවා කියන වචනේ සමහරු කැමති නැහැ. ඒ වුණාට මේ ඒක නරක වචනයක් නෙවෙයි අප්පා හොඳයි. කෙලුණාට පස්සේ දැන් කෙල වෙලා ඉන්නේ කියලා දැනගන්න එක තමයි විරි ආරම්භ වස්තු වෙන්නේ. ඒකල ඒක විවරණය කරන්න ඕන. මම මෙච්චර සිල් සමාදන් කරලා මෙච්චර සුදු ඇඳගෙන මෙච්චර තටමගෙන ගියේ යන්න ගිහිල්ලා තියෙන කොහෙද? අන්නේ Taman මේ ඇතිවෙච්ච දේ විවරණය කරන්න පුළුවන් ගතිය විතර හද මඩල පිපිලේ නැහැ. විශේෂ භාගීය වස්තුවක් ලෝකේ නැහැ. අපි මෙතෙක් කල් කෙරුවේ ඔය වසංගන සදාචාරේ නාමේ වසංගකන ජීවත් වෙනවා. වසංගන්න වසංගන්න බුද්ධ ශාසනයේ මානසිකටනේ කිරුවයි වෙන්නේ නැහැ. මේක හෙලි කරන්න පුළුවන් නම් විවරණය කරන්න පුළුවන් නම් ඊටසේ උත්තානි කරෝති කියලා කියනවා මේක උස්කොට දක්වන්නේ කියනවා. මම මේක කර බහන හොඳම එක තමයි මගේ හිත පිට ගියා මට වෙලා කනගාටුවක් ආවේ නැහැ. මම හොඳටම දැනගත්තා මම ඉන්න ඕනේ ආනපනේ දැන් ඉන්නේ හද් දෙක කියලා. ඒක උසස් කරලා කියනවා. උසස් කරලා හිත අගය කරනවා කවදාකවත් වෙච්චි මගේ ස්නායු පද්ධතිය කවදාකවත් ක්‍රියාවෙච්ච නැති සර්කිට් එකක් වැඩ කරන්න පටන් ගන්නවා. ඒක කිසිසේත්ම පෙරහිමක්වත් ශිෂ්ටාචාර නැති ගතියක්වත් සදාචාර නැති ගතියක්වත් මහත්ම ගති නැති ගතියක්වත් නෙවෙයි. ඒක අනිවාර්ය මනසේ තියෙන අපි උපත්තියම ලැබපු ජම්ම දායාදයක් හදාකත් වැඩ කරන්නේ. අන්නේ උත්තානිකරණ කරනවා කියනොත් සාරති විවරති උත්තානි කරෝති කියලා කියන්නේ වැරදිච්ච තැන ඉඳලා නැවත හරිතනට එනකොට සිදුවෙන මානසික ක්‍රියා තුනක් ඊට පස්සේ ඒක දේශනා කෙරුවේ නැත්නම් කාට හරි කිව්වේ නැත්නම් ආනිසංස ලැබෙන්නේ නැහැ කියන එක හෙලි කරන්න ඕන ඒකට කියනවා සාරති විවරති උත්තානි කරෝති දේශේති ඉතින් මේ වගේ පරිශනයක් කරලා තිනවා ඇමරිකාවේ මම හිතන රිචඩ් ඩේවිඩ්සන් තමයි වාර්තාගත කරන්නේ. එයා හොඳට භාවනා කරපු කෙනෙක් MRI ස්කෑන් එකට ඇතුළේ දානවා. එයාට කියනවා මේ ස්කෑන් එක ඇතුළේ ඉන්නකොට ඔයා හොඳට සතිය පිහිටවන්න නැත්තම් මේ ශික්ෂාගරුක වෙන්න වඩා සංගීතයක් අහන්න සලස්සනවා. එතකොට යාගේ හිත සංගීතෙට ගිය වෙලාවේදී මොලේ තරංග පද්ධතිය වැඩ කරන්නේ කොහොමද කියලා කන්ට්‍රෝල් රූම් එකේ ඉඳලා බලන්න පුළුවන්. දැන් වැඩ කරන්නේ මොලේ මේ මේ අංශ දෙක ශබ්ද ඇහිම සම්බන්ධ ෆැකල්ටිස් වැඩ. ඉතින් වැඩ කර කර ඉන්නකොට යෝගාවචරය පුරුදු යෝගාවචරයක් නම් එහිම හිත බලන පැත්තට යන්නේ ගන්තර රස නැහැ පහසකට නැහැ අර එකම තරංග වේගයක් ගමන් කරනවා. එතකොටම යෝගාවචරයට නැත්තම් ඒ පරිේශන ලක් කරපේකට නොකිය රූපයක් පෙන්වනවා. ඒ රූපේක පොඩකට පෙන්ලා නැතර වෙනවා. ඊට පස්සේ බලනවා ඒ රූපේ නිසා දැන් සද්දට වැඩිය රූපේ හුඟක් මන බඳන සුළුයි. හිත අවුල් කරන සුළුයි. ඒක පාට රූපෙට ගියාට පස්සේ කොච්චර වෙලා යනවද නැවත සද්දෙට ගන්න. ඒකට කියනවා රෙසිලියන්ස් කියලා. පිටපොට ගියාට පස්සේ එන එක. ඒක පරිේශන ගානක් කරාට පස්සේ ඊටාම සිව් විදිහට කියනවා මේකේ පියවර දෙකක් ස්නායු නියුරෝ සයන්ස් වලින් අල්ලන්න පුළුවන් කියලා. ඒකත් මේ අලුත්ම නියුරෝ සයන්ස් අලුත්ම සයගෙන බුදුරජාන්සේ හතරක් අල්ලගෙන අවුරුදු 2600 කට ඉස්සෙල්ලා හතරම අත්දකින්න පුළුවන්. ඒක MRI ස්කෑන් එක වගේ යන්ත්‍රයකින් නෙවෙයි අත්දකින්නේ Tamanට අත්දකින්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් කරන්න මේ විශේෂ භාගීය දෙයක් කරන්න සතිය නැති මිනිස්සුෙකුට මොකද වෙන්නේ කියලා බලන්න. එහෙම නැත්නම් මේ පත් වෙච්ච නැති විදිහටපත් වෙන්න ඕනේ සාක්ෂාත් කරගන්න නැත්නම් සාක්ෂාත් කරන්න ඕනේ අධිකම කරපොද ඒ අධිකම කරන්න ඕනේ කියන ඉදිරිය බලන්නේ නැති කෙනෙකුට මෙවුව පිළිබඳ කවම කවදාකවත් ඔත්තැබීමක්වත් වෙයිද කියලා. කවම කවදාකවත් මෙහෙම දෙයක් මිනිස්සු කතා කරලා තියෙනවා බුදු කෙනෙක් කියලා තියෙනවා කියලාවත් කියන්න හිතෙන්නේ. ඒ මොකද හේතුව? ස්වභාවය තමයි හිත පිට ගියාම පශ්චාත්තාපෙන්නේ. ඒ පශ්චාත්තාපය පිළිබඳව අතීතානු දහවනං චිත්තං වික්ඛෝපාන පරිත්තං සමාධිස පරිපන්තෝ. අතීතය ගත්තොත් අපි ළඟ තියෙන්නේ පොදියක්. පශ්චාත්තාප පොදියක්. ඒක පුංචි වයසේදී අඩුයි. මැද වයසට යනකොට අනාගත බලාපොරොත්තු සහ පශ්චාත්තාප දෙක සාමාන්‍ය මට්ටමට එනවා. වයසට ගියාට පස්සේ අනාගත බලාපොරොත්තු කියන දෙයක් ඇත්තෙම නැහැ. දෙන්න දෙයක් නැහැ කක්කා. තියෙන්නේ බලාපොරොත්තු පොදිය. බලාපොරොත්තු සුන්විච්චි පොදියක් තමයි. ඔය පොදිය අරගෙන තමයි රැයට පුදියන්නේ. හෙට උදේ පාන්දර පොදිය බර නැතුව හේම තියනවාද කියලා බලන එක තමයි අපි ඔරියන්ටේෂන් එක ගන්නවා. ඒ කියන්නේ දැන් මෙහි ඇවිල්ලා ක්‍රොම්බෙල් එකේ පුදිය ගත්තාට පස්සේ ගෙදර පුදිය ගත්තා වගේ නෙවෙයිනේ පාන්දර නැගිටිනකොට. නැගිටපු ගමන් මොකද කරන්නේ? අර ඊයේ හැන්දෑවේ තියෙන කක්ක ටික ආයෙ රීඉන්ස්ටෝල් කරගත්තාට පස්සේ ආ දැන් නම් ඔන්න තේරෙනවා ඉන්න තැන යන්නේන තැන තේරෙනවා. ඕක තමයි මරණ කොටත් ওই පොදිය තමයි ඊගාවට ගිය ගමන්ම වෙරිෆයි කරලා දැනගන්නවා ගිය ආත්මෙන් ගෙනාව පොදිය ගෙනාවද කියලා. ඉතින් ඒක වැඩෙනවා. පුදුමාකාර විදිහට වැඩෙනවා. මොකද කවුරක්වත් දන්නේ හිත පිට ගියාට උඹේ ඕනකමට ගියේ ඕක භාවනාවේදී විශේෂ භාගීය ධර්ම ඉගෙන ගන්න තියෙන පරිේශනය. උන්න හිත පිට ගියාම පශ්චාත්තාප නොවි හිත පිට ගිය බව දන්නවා. මේක විවරණය කරන්න උත්තානිකරණය කරන්න කාට හරි කියලා කියන්න. කිව්වට පස්සේ යෝගාවචරයට නරක තැන ඉඳලා හරි තැනට හිත ගේන්න තියෙන කොහොමද කියන්නේ බාධා නැති ස්වરૂපය මානව අයිතිවාසිකමක් විදිහට තේරෙනවා. මානවයාමේ පරිණාමයේදී ලබාගත් විශේෂ අයිතිවාසිකමක් තමයි මේ වෙන ඕනම වැරද්දක් එතනම මකන්න පුළුවන්. එහෙම නැත්නම් මේකට අපි සිංහලෙන් කියන පව් අහෝසි කරන ක්‍රමය. මේ පව් අහෝසි කරන ක්‍රමය දන්නේ නැති නිසා අපි Tamanට කවදාකවත් අනුකම්පාවක් කරන්නේ නැහැ. Taman පිළිබඳව කිසිම තිතක් අනුකම්පාවක් නැහැ. අර වෙච්චි වැරදි ටිකට වෙච්චි කුණු තොගේ එහෙම නැත්නම් දීපු සාප කරපු ටික අරගෙන ඇවිදිනවා. හිතන්න නිකමට හරි එහෙම තමන්ට තමන් අනුකම්පා නොකරන කෙනෙකුට පිට කෙනෙකුට අනුකම්පා කරන්න පුළුවන් වේද කියලා. කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා. ඉබ්බගෙන් පියාට බලාපොරොත්තු උනත් තමන්ට තමන් අනුකම්පා කරගන්න නැතුව තමන්ට තමන් අවබෝධ කරගත්තේ නැති මිනිස්සෙක් අනුන්ට උදව් කරනවා අනුන්ට අවබෝධ කරගන්න හදනවා අනුන්ට මෛත්‍රී කරනවායි කියලා කියන්නේ ලෝකෙට පරකාසේ gedetta මරකාතේ. ඊ මෛත්‍රීට වඩා උංගාවක් වටිනවා මේ Tamanට මෛත්‍රී කරගෙන මේ මිනිස්සයා කියන සතාතින් වර්ධි වෙනවයි කියන එක මනුස ගතිය. ඒකේ දේව ගතියක් තමයි. ඒකට සමාව දීපන් සමාධිපන් කියලා සුදුහුණු ගන්න හදනව නෙවෙයි. ඒ වෙන සිද්ධිය බලලා වැරදුනාට පස්සේ හරියට කර්මාන්තයක් කරලා ඉවරනට පස්සේ මට හති මට මහන්ති ඒ මට කරගන්න බැරිනවා බුද්ධ ශාසනය කරගන්න බැරිනයි කියලා තලු අතහැරලා දාලා අතගතා දාලා යනවා වෙනුවට නැවත ඒක එතනදීම හදාගන්න පුළුවන් නම් ඒක පුංචි දෙයක් හදන්න බෑ ඇදුවට පස්සේ කලාව දියුණු වෙනවා. පුදුමාකාර විදිහට දියුණු වෙනවා. අපි ඔය සතිපාසලේ පොඩි දරුවන්ට මේක සති ක්‍රීඩාවකට උගන්වනවා. ඒ ළමෙන්ට හරි අමාරු වෙන්නේ පොඩි දරුවන්ට සතිය කියන එක තේරුම් කරලා දෙන්න අමාරුයි. තේරුම් කරලා දීලා ළමයන්ගේ බහ තෝරා ගන්නවා. හොඳයි. දැන් ආන ඉඳගෙන ඉන්නවොත් දැන් දැන් දැන් නෝ කියන. ඉතින් මොකද්ද දැන් හිටගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නවා වෙනස මොකක්ද? ආ ඉඳගෙන ඉන්නකොට පස්ස බිම ඉන්නවා තේරෙනවා. හිටගෙන යනකොට කකුල් දෙක. ඉදිකට වෙන මොනක් දැනෙන්නේ? මම හුස්ම ගන්නවා තේරෙනවා. කොහොමද දන්නේ දැන් ඉඳගෙන ඉන්නකොට හුස්ම දැනනවා කියලා? ඉතින් වටපිට බලලා කියනවා මේ හුස්ම නාසිකාග්‍රේ වැටෙනවා දැනෙනවා. දැන් කොහොමද දන්නේ මේක ආස්වාසද ප්‍රස්වාසද කියලා? ඒක දන්නේ නැහැ. අයන ආයෙත් දවසේ බලන්නකො කොහොමද තේරෙන්නේ කියලා ආස්වාස. එතකොට අල්ලලා කියනවා ආස්වාසය මෙහෙමයි ප්‍රස්වාසය මෙහෙමයි කියලා. ඉතින් කී කියා ඉන්න වෙලාවක ඒ ළමයා කිව්වොත් එහෙම මට හුස්ම රැලි කීයක් බලන්න පුළුවන්? හතරයි. ඊට පස්සේ මොකද? සද්දයක් ඇහුණා. කොහොමද දන්නේ සද්දයක් ඇහුණා කියලා? ආයෙ උඩ බෙන්බයි. නේ නේ අනිත් දවසේ එහෙම හිත යන්න ආරින්න ප්‍රශ්නයක් නැහැ. හුස්ම හතරට පස්සේ සද්දයක් ඇහෙනවා. හරිනේ. සද්ද කියලා ආ කුරුළු සද්දයක් නේ. දකුණු පැත්තෙන් යවුනේ. බොහෝ වටිනවා. දැන් ඉඳගෙන ඉන්නවා දැනගත්ත ආස්වාසය දැනගත්ත ප්‍රස්වාසය දැනගත්ත එහෙම ආස්වාස ප්‍රස්වාස හතරක් යන්න පුළුවන් බව දැන ඊට පස්සේ සද්දයකට ගියා මම දන්නවා කුරුළු සද්දයක් කියලා දැන් මොකද කරන්නේ දැන් තමයි තේරෙනවද මෙතෙන් ආවේ සතිපාසලට ආවේ කුරුළු සද්දහන්න නෙවෙයි. ආපහු බැරිද ආනපානට යන්න. ආ බල්ලා කියන්නම් කියලා. ඉතින් පහුවෙන් දැල කියනවා නෑ එතන ඉන්නකොට කුරුළු සද්දි දන්නවනේ යන්න පුළුවන් ආනපාන. දැන් කොහොමද දන්නේ ආනපානට ආවයි? ඇයි අර නාසිකාග්‍රය ආයේ පේනවනේ. ඒ ළමයි කියන මේ ඒකේ තියෙන පිරිසුකමේ නාකියෙක්ගෙන් නාකිච්චෙක්ගෙන් කවදා බලාපොරොත්තු වෙන්නේ? මොනම තාලෙකවත් හිතන්න බෑ මොකද ඒ තරම්ම Tamanට ශාප කරන ජීවිතයක් අපගත කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මෛත්‍රී බුදුහාමෝම හරියටම සුත්තමාන පාල් පිරිසිදු එලකිරි වගේ ගත කරන්න පුළුවන් වෙයි කියලා. මේ තියෙන කක්ක හොදලා ගන්න බෑ. ඒක අලුත එකක් හම්බ වෙයි කියලා. ඒ වෙනුවට කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් ඒ ඔක්කොම වෙච්ච වෙච්ච දෙයට එන්න සෛරද කියලා. ඊගාවට දවසේ හිත පිට ගිය වෙලාවක අපි ගමු මේක මේ විරියාරම්භ වාස්තුවක තියෙන විදිහට කර්මාන්තයක් කරලා ඉවරච්ච වෙලාවක. උත්සාහ කිරීම අතහැරලා දාන්න නැතුව හරි දැන් මට වැරදිලා තියෙන වැරදිච්ච තැනින් පටන් ගන්න දැන් බැරිද මට ආපහු තැන්ට එන්න කියලා ආපු වෙලාවක් හිතා ගන්න. හිතන්න නෙවෙයි මේ දවස් හත අට ඇතුළත කරගන්න බලන්න. කරගත්තට පස්සේ තේරෙයි ඒ කොච්චර පිට ගියත් ඒක දැනගත්තට පස්සේ නැවත ආපහු ඉන්න තැනට යන්න මොනම බාධාවක්වත් නැහැ. තියෙනවා නම් තියෙන්නේ තකතිරුකමයි තණ්හාවයි විතරයි. එතන තේරෙනවා මේක දන්නේ නැත්තම් බෑම කියලා හිතනවා බෑ කොහොම කෙරුවත් කරන්න බෑ කියලා. එහෙම නැත්තම් මොකක්hari තණ්හාවක් තියෙනවනම් නෑ. මේ දෙක නැති කරගන්න අපි පත්‍යචිනතිපත් කරගන්න ඕනේ. නොලබපති ලබන්න ඕනේ. අධික්ෂණය සත්‍යක්‍රියා කරපොන් දේ සත්‍යක්‍රියා කරන්න ඕනේ කියන පැත්තෙන් බැලුවොත් ආපහු එන්න આવොත් නැවත ඇවිල්ලා බලනකොට කාට හරි තේරුනොත් තේරුම් ගන්න පුළුවන් උනොත් හුස්ම තිබුණ විදිහටම තියෙනවා. කිසිම කැළඹිල්ලක් වෙලා නැහැ. ආපහු එල බලනකොට අප හිත පුරුදු තාලෙට අර තිබුණු හුස්ම දිගේ යන්න පුළුවන්. නැවත ගෙදර ඇවිල්ලා බලනකොට කිසිම දෙයක් වෙලා නැහැ. ඒක නිසා ඒ විරි ආරම්භකවත් කත්තු කතාවේ පැත්තෙන් බලනවා ටිකක් දුර දිගේ ගියා වගේ මට හිතෙනවා. කෙසේ නමුත් මේ බුරුම පඬිස්සංශ කියනවා හිත පිට යන්න කලිමුත් තිබුණේ සතියේ නම් හිත පිට ගියාට පස්සේ නැවතත් සතියට ආවනම් හිත පිට යෑමෙන් අකුසලයක් වෙලා නැහැ. හිත කෙලෙසිලා නැහැ. Tamanටම සහතික කරන්න පුළුවන් පිට ගිය වෙලාවේදී පශ්චාත්තාප වුණා නම් අකුසලයක්. ඊට පස්සේ ආයට ආනපනෙන්නත් බෑ නන්නත්තරයි. නමුත් කවදා හරි යෝගාචරය භාවනා කරලා කරලා විරිය ආරම්භ වස්තු හොයලා හොයලා හොයලා විශේෂ භාගීය ධර්ම වලට යන්න හදලා පිට ගියාට කමන්නේ මම නැවත ගිනව තැම්පත් කරනවා. තැම්පත් කරලා බලනකොට තමන්ගේ ආනාපානිය අතහැරපු තැන ඉඳලා කිසි වෙනසක් වෙලා නැහැ. බොහොම සාදරව බලන ඉන්නවා. ආපහු එන හිත. එතකොට තේරෙන පටන් ගන්නවා පව් අහෝසි කිරීමේ ක්‍රමය. එතකොට තේරෙන පටන් ගන්නවා මේ නැවත එන හැම වෙලාවකම වැරද්දක් වෙලා නැවතෙන හැම වෙලාවකම තිරියම් වෙනවයි කිය. ඇත්තටම වැරද්ද කරන්න ඉස්සලා ඉන්න මනුස්සයා නෙවෙයි වැරද්දක් වෙලා වැරද්ද හොඳටම සතියෙන් ආපහු ගෙනලා දැම්මට පස්සේ පේනවා. මම කියන්නේ උපන්දා දිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කියලා කතාවක් තියෙනවානේ. ඒ නිසා කියනවා උපන්දා සිට කරපු පව් නැත සතිය පිහිටපු ඒ ක්ෂණේ වැරදුනාට පස්සේ ආය සතිය පිහිටගත්ත ක්ෂණයක තියෙනවා අපි මෙතෙක් කල් කරපු සියලුම වැරදි ඇද ඇද ගහන්න පුළුවන් හොම්බට ගහන්න පුළුවන් වරෙන් තව වරෙන් තව විට පිටනම් ඵලයක් වරෙන් මම කොච්චර ගියත් මම ඊට ගියාට පස්සේ කොතනකදී හරි දැනගෙන ආපහු හිත ගෙනල්ලා ඒක අඳුර පානවා වහසි බස් දඩන මට්ටමට ආවට පස්සේ කෙලස් කියන එව්වා නිකම්ම නිකන් තුච්ච දුර්වල දෙයක් බවට පත් වෙනවා. බුදුජානන්සේ සඳහන් කළ තිනවා මේ හදාගත්ත මනසකට මහණෙනි හිමාල පර්වතේ පලන්න පුළුවන් මේ තුච්ච අවිද්‍යාව ගැන කුමන කතාවද කියලා. ඉතින් ඒක දිහා ඒ විදිහට විරියාරම්භ වශයෙන් බලනක හා කුසීත වස්තු වශයෙන් බලනකොට පුද්ගලයා තුළ ඇතිවෙන මේ වෙනස අවුරුදු ලක්ෂ 40කට ඉස්සෙල්ලා අපේ නතර වෙච්ච පරිණාමයේ ඊගාව පියවර තියෙනවා. ඉතින් එහෙම නොවි තව අවුරුදු 140ක් වුණත් යන්න පුළුවන්. ඒක බාහිර දෙයකට ඇඳිලා නැහැ. මේ Taman මේ ප්‍රශ්නේ දිහා ඇති වෙච්චි වැඩකට පස්සේ ඇති වෙච්චි වෙහෙස දිහා බුදු ඇහෙන් බලන්න. සාරිපුත්‍ර සාංශික ඇහෙන් බලන්න. විශේෂ භාගීය පැත්තෙන් බලන්න පටන් අරගත්තොත් තේරෙන පටන් ගන්නවා. මේ සියලු ශක්තිය අපි ළඟ තියෙනවා. නමුත් ඒවා ක්‍රියාවත් කරේ නැත්තම් මලකඩ කනවා. ඒකෙන් නිතරම ක්‍රියාවත් කරනවා. ඒ ක්‍රියාවත් කිරීමට බුදුරජාණන්සේ සඳහන් කරන බුදුහාමරමෙන් සඳහන් කරන්නේ බුද්ධානං සාධනං මානසිකරෝති. නිතරම බුද්ධ ශාසනේ මානසිකාරයේ තියෙන්න ඕන. ඉතින් ආරම්භයේදී මේක කරන්න අමාරුයි. කියන්නේ අරමුණේ පවතින සතිය. එහෙම නැත්නම් මානසිකරණය කරන වෙලාවේදී මේක බුද්ධ ශාසනය කියන එක හරියට ප්‍රකාශ කරන්න බැරි නම් කාට හරි හේතු යන විදිහට මම මේ කියන්න හදන්නේ ආස්වාද ප්‍රසවාසය ගැන ආස්වාසය මෙහිමයි ප්‍රසවාසය මෙහිමයි කියන එක හෙලි කරගන්න බැරි කෙනාට කවදාකවත් වෙන ආරවුණට ගිය කතාවල් හොදලා කොට ගන්න බෑනේ. අද කමඨහන් වාතා දෙකක් තිබුණා මූල කර්මස්ථාන ගන්න සඳහනක්වත් නැහැ. මට අරක වෙනවා මේක වෙනවා කහා පාට වෙනවා නිල් පාට වෙනවා තද වෙනවා බුරුල් වෙනවායි කියලා වල්පල් සේරම කියනවා. ඉතින් මොකීට සාපේක්ෂව බලන්නද? ඉතින් මේවට කමට අංශුද්ධ කරන වාර්තා කියන්න බෑ මේවට ඕපදූප කියලා තමයි කියන්නේ. ඉතින් ඕපදූප කියන එක ගුරුවරයාගේ 100%ක්ම වැරද්දක් කියලානේ පඬිත හාමුදුරුවෝ කියන්නේ. ගෝලයාගේ සත්‍ය පහකත් වැරද්දක් නැහැ. මොකද අපිට කවුරුත් මේ කියලා දීලා නැත්තම් මොක කරන්නේ? ඒක ගුරුවරයා කියලා දෙල නැත්තම් 100%ක්ම වැරදි ගුරුවරයා. මම දන්නේ මේ සැර වැඩිද කියලා මේ මම මේ කියන දේවල්. ඒක නිසා කමඨාන සුද්ධ කරනකොට කිසිම දවසක එළියන කිසිම දෙයක වැරද්දක් දකින්නේ නැහැ. මොන ක්‍රමෙන් හරි ගහලා හරි ගන්න බැනලා හරි කමන්නේ මල් පොදලා හරි කමන්නේ ඔය සුද්ධ කරලා දෙන්න ඕනේ. පඳුරට නෙමෙයි ගහපන් ගහනවා හාවට. අරුණේ ඉන්න වෙලාවේ කතා කරන එකක් කතා කරලා ඊට පස්සේ පිට යන එකක් කතා කරා නම් මේකේ තේරුම බේරුම කරලා දෙනවා. නැත්තම් පට බේර ගන්න බැරුව යනවා. ඒ නිසා අපි මාතෘකාවට කතා කරනකොට බලන්න ඉතින් ජීවිතයේදී අපි මේ අල්ලාප සල්ලාප කියලා කියන මේ මේ වැඩේ මොන්න තරම් අපේ ශක්ති විනාශ කරනවාද කියලා වගේ sannivedanaye අවුල් කරනවාද කියලා වගේ මේ මිනිසුත් එක්ක ඇසුරු කරන්න ගිහිල්ලා මේ අංජබජල් කරනවාද කියලා ඊට වැඩිය කොච්චර වටිනවද කතා නොකර ඉන්න එක එනිසා පැයක් භාවනා කරනවා කියලා කියන්නේ අම්මව ටොං ගානෙන් කියන්න බෑ උපේන කුසල් මොකද හිටියනම් පැයම කච කච කච කච කච කච ගාන එකනේ කරන්නේ ඒක කිරුවේ නැත්තම් නිකන් උණ වාගයකට. කවුරු හරි දැකලා hina වෙලා hello how are you කිව්වේ නැත්නම් හරි හරි සෝෂල් නෑ. ඒගොල්ලෝ නිකන් බෑක්වර්ඩ් කට්ටිය එහෙම බෑ. නමුත් මේකට විල බලනකොට බලන්න අපි මේ අපේ මනසක තියෙන අපේ තියෙන මනුස්සකමේ තියෙන ශක්ති ටික නැති වුණාට කමන්නේ තාම සාක්ෂාත් කරලා නැති වුණා කමන්නේ මේ බුදු කෙනෙක් උපදිලා පිපුණාට පස්සේනේ බුදුහාමර කතා කරන්නේ කතා කරපොදී අපිට පරිේශණයට කරලා බලන්න එහෙම නැත්නම් ඒක යොදලා බලන්න අර ආධුනික අවශ්‍යතා ටික තියෙනවා. අපිට සතිය සම්ප්‍රමාණ යම් ප්‍රමාණයක තියෙන. කියන්නේ අපි අරමුණේ සතිය තියෙනකොට සතිය තියෙන බව තිබුණට බෑ. ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න වෙන කාට හරි ඒත් වෙන විදිහට කියනවා. උසාවියේ සාධාරණ ඉස්නුවට බෑ. උසාවියට වැටෙන්න එක සාධාරණයි කියලා. නඩු කරට වැටුණාට වැඩක් නැහැ. ඇත්තයි මේ යුක්තිය සාධාරණ නැහැ. දැන් සාධාරණ වෙලාවමදී උසාවියට වැටහෙනවා. ඒ නිසා තමයි යමක් ප්‍රකාශ කරනවා නම් ඒ ප්‍රකාශ කරන දේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් වෙන්න ඕන. ඒක තමයි විද්‍යාව කියලා කියන්නේ. බුදුජානසෙ මෙතෙන්දී මේ කාංශුවක් කරන එක ප්‍රත්‍යක්ෂණය කරලා පෙන්නනවා. කරගෙන කරගෙන කරගෙන යනකොට අපිට පේනවා ප්‍රත්‍යක්ෂණය කරනට අමතරව පිට යන වෙලාවල් කොච්චර දුරද වෙන ඒක තමයි සතිය වැඩෙන තැන. ඒක තමයි සතිය වැඩිවීමට සතිය විවිධාංගීකරණය වීමට අවශ්‍ය කරන ශක්තිය එතන තියෙන්නේ. අපි මෙතෙක් කල් හිතුවේ හිත පිට යනවා කියලා කියන්නේ වැරදිල්ලක්, පෙරදිල්ලක් මේ මගේ දෝෂයක් නෑ. මේක භාවනා මානසිකාරේ නැත්නම් මනුස්ස මනසේ හැටි. ඒක හරි පැත්තට දාගත්තට පස්සේ තේරෙනවා. ඒ හැම වෙලාවකම අපි පව් අහෝසි කිරීමේ කර්මාන්තේ පුරුදු වෙනවා. මේ සර්වඥාස මේකට නිදර්ශනයක් දෙනවා. දැන් මේ මං කියන කතාවට. කැටකිරිල්ලියක් කුඹරක පිටර දාලා පැටවුවාවට පස්සේ යන්තම් පැටව එළියට එනකොට ගොයන් කපනවා. ඊට පස්සේ ගොයියා බින්නගම හැවට පස්සේ කැටකිරිලි කියනවා දැන් මම ගිහිලා කෑම හොයාගෙන එනකන් ඔය පස් කැටයක් අරලා හිටපන් ඇංගිලා හිටපන් කියලා මෙතෙක් කල් තිබුණු වී ගස් ටිකක් නැහැ කූඩුවක් නැහැනේ. ඉතින් ඒ කැටකිරිලි පැටිය කියන්නේ ඊටාම දුර්ලභ හතෙක්. ඉතින් ඒ පැටියෙක් ඉන්නවා ඌ අම්මා කියලා ගියාට ඌට ටිකක් ගායේ එනවා. ගාය ඇවිල්ලා ඌට හිතෙනවා අවුව පායලා টොප් එකට වැටි කැටේ උඩ උඩටලා ඉඳලා ටිකක් තටු විහිදගෙන හිටියොත් කොහොමද කියලා ඌ ගිහිල්ලා උඩට ගිලා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට කුරුළු කොයික් ඇවිල්ලා ඇවිල්ලා ගහනකම්ම දන්නේ නැහැ. එතකොටම කුරුළු පැටියා කියනවලු මේක තන්නේ කර මගේ දෝෂේ. අම්මා කිව්වනම් මට මේක සිද්ධ වෙන්නේ නැහැ කියලා මුන් දිගටම කියනවලු. අර කුරුළු ඔය ඇහුවලු මොනද ඒකතෝ කියන්නේ කියලා. නෑ නෑ මේක කාගේවත් දෝෂේ නෙමෙයි. මේක මගේම දුර්ලභකම්. අම්මා කිව්ව දේ මේක වෙන්නේ නැහැ. තෝගේ අම්මා කවුද? මගේ අම්මා මෙන්න මෙහෙම කිව්වා. අනේ තෝ දැන ගිය තෝගේ අම්මා තියත් තෝ ලෝකේ කොහේ හිටියත් මං අල්ලනවා. ඔය අම්මගේ වටේට මම උඹට chance එකක් දෙනවා ඵලයන් එන. උඹ ගිල පුළුවන් නැහැංගියන් කියලා. ඉතින් මූ අම්මටත් කියන්නත් ඕනේ. ඌ ඇවිල්ලා ආයෙපත් කැටේ අනිනකොට ආයෙ ටිකක් කළා එනකොට ආයෙත් හිතනවලු මම එළියට ගිහිල්ලා අවුව තපින. එතකොට කුරුල්ලා එන සද්දෙට සික් ගන්නකොට ඇහෙනකොටම ඌ ගල් ගල අස්සට ගියාම පැටි කැටේ අස්සට ගියාම ආපු කුරුල්ලා මැටි කැටේ වැදිලා කුරුළු ගෝයා මැටි කැටේ වැදිලා මැරලා යනවා. ඉස්සෙල්ලා සරේ ඌ කෑවා. ඒ කියන්නේ කෑවිල්ලාගෙන කෑවේ. අතු ඒ උට දුන්නට පස්සේ කුරුළු ගොයාම දූපිච්ච අවස්ථාවෙන් පස්සේ ආ දෙවෙනි සැරේ දන්නවා. කුරුළු ගොයා එන වේගේ කාටක හිතා ගන්න බෑ. ඒ සද්ද එනකොට මෙයා දන්න යන්න ඕනේ තැන දැන්. ඩග්ගාල මැටි කැටේ යටට ගියා නම් ආවේ. භාවනා නොකරන කෙනාට යන්න ඕන තැන දන්නේ නැහැ. අදිචයක් වෙනකොට අමලියක් වෙනකොට කරදරයක් වෙනකොට ക്ഷേමයේ දන්නේ විරජේ දන්නේ අශෝකං විරජං ඛේමං ශෝක නොකරන තැන රජස් නැති තැන ക്ഷേමයේ දන්නේ ඒකට එතෙන්දී ආ කල්පනා කරන්නේ කලබලය ආවට පස්සේ මේ කුරුළු ඔය එන වෙලාවදී කොහෙද හැංගෙන්නේ කියලා. එතකොට too late පමා වැඩි. ඒක ඊට ඉස්සලා වෙලා වැරදුණයි කියලා කුරුළු ගෝයා ගැහුවයි කියලා විරියාරම්භ කරට එක නතර කරන්නේ. කුරුළු වයට ඇහෙන්න කියන්නේ මේක තන්නේ කර මගේ දෝෂය. ආයේ මේ කවුරුත් කරපේකක් නෙවෙයි. අම්මා කියපු දේ ඇහුවනම් ඇහෙන් මේක මට වෙන්නේ නැහැ. සාරිපුත්ත හාමුදුරුවෝ කියපු දේ ඇහුවා නම් වෙන්නේ නැහැ කියනකොට මාර්යා වුණත් කියනවා හොඳයි එක chance එකක් දෙන්නම්. ගිහිල්ලා බලපන් ඊගාසරේ මොකද වෙන්නේ කියලා. එතකොට හිත පිට යාගෙන එනකොටම නැත්තම් ගිය ගමන් එයා දන්නවා නම් දැන් මගේ හිතේ තියෙන අරමුණේ නෙවෙයි. හැබැයි මගේ තිබුණ මොකද්ද අත්තරදි ටික නිසා මම දැන් නුහුර නොගැලපෙන තැනක ඉන්නවා. ඉන්න බව දන්නවයි කියලා දැනෙන දේ ප්‍රමෝදයක් විරියාරම්භ වස්තුවක් විශේෂ භාගීය ධර්මයක් ආරම්භ වස්තුවක් කරගන්න කවදා අපිට ඒ තක්කු මොක්ක වෙදී තීපත් වෙයිද තීපත් වුණා නම් එතෙන් පටන් අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උපාදාය නූපන්න අකුසල් නොයිපද වීම සඳහා චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තං පක්කන්නාති පදහති කරලා තියෙනවා නම් ඒ කියන්නේ මානසිකාර්ය අරමුණේ පැවැත්වීම ප්‍රත්‍යක්ෂ කරගෙන නැත්නම් අතහුරු කරගෙන තියෙනවා නම් uppannānaṁ pāpakānaṁ akusalānaṁ dhammānaṁ න අනුපාදාය උපදින ලද කුසලුත් නැති කිරීමේ දෙවෙනි පාඩම තමයි මේ උගන්වන්නේ. පළවෙනි එක තමයි අරමුණක එක චිත්ත වීතියක එක ඉරියව්වක හිත දිගට පවත්වනකම් මම ඉන්නේ සතිය කියලා දන්නවනම් යාගේ පැහැදිලිව යාට කියන්න පුළුවන්. මම හිත අලුතෙන් උපදින කෙලෙස් වලින් නිදහස්. අනුප්පන්නාන පාපකාණං අකුසලානං ධම්මන න උපාදාය උපදින්නේ නැහැ. නමුත් උප්පන්නාන පාපකාණං අකුසලානං ධම්මන අපි ළඟ තියෙන ඇබ්බැහි වගේක්. අපි ළඟ තියෙන ගති පුරුදු වගේක්. අපි ළඟ තියෙන පෞරුෂත්ව ලක්ෂණ වගේක්. ඔලොමල ගති වගේක්. ඡාට ගති වගේක්. මායාවී ගති වගේක්. පංචනික ගති වගේක්. අන්‍ය එකක් මතුවීමක් තමයි හිත පිට යamak කියන්නේ. ඒක මතු වුණාට පස්සේ ඒක තහවුරු වෙන්න දෙන්නේ නැතුව කුසලයේ අකුසලයේ තහවුරු වෙන්න දෙන්න තුක අහෝසි කරන ක්‍රමේ තමයි පිරිය ආරම්භ කරන්න බෑ කියන්න එපා. එතනක් වැඩ පටන් ගන්න හොඳ තැන. අපි ලංකාවේ ආර්ථිකයේදී කියනවා tea time is any time is tea time කියලා. මොකද අපිට තේ විකුණ ගන්න ඕනේ. එනිසා තේ වලට කියන any time is tea time. ඒ වගේ තමයි විරි ආරම්භ කරන්න any time. ඒක මේ රෑ මැද දවල් 12ට කිසිම තැනක ඉරියව්වක් වෙලාවක් කලාවක් නැහැ. Tamanට හරියට පුළුවන් නම් මෙන්න මෙතන ඉන්නේ මම දැන් මෙච්චරක් පිටපොට ගිහිල්ලායි කියලා දන්නවනම් ඒ දැන ගැනීම දැන ගැනීම හරි පොටේ ඉන්නකොට දැන ගැනීමට වැඩිය ශ්‍රේෂ්ඨ වැඩක්. එහෙම නැත්නම් විරියාරම්භ වස්තුවක්. එහෙම නැත්නම් ප්‍රමෝද ජනක දෙයක්. එහෙම නැත්නම් සම්බෝධමාන වේතු දෙයක් කියලා මේක පුරුදු කෙරුවා නම් මේක උරු කරා නම් මේක කාටර කියලා නොදී ඉන්න බැරි ගතියක් තියෙනවා. අල්ලගත්තට පස්සේ මේක කාටවත් කියලා නොදී ඉන්න බැරි ගතියක් තියෙනවා. නිකන් මේ බෝ වෙන ලෙඩක් මේක. කාටර එක්කෙනෙකුට අහු වුණා නම් ඒක ඒ මනුස්සයා දන්න ක්‍රමයට මේ හරියට කළ යුතු යුතුයකමක් වගේ තියාගෙන ළඟ තියාගෙන හරි ලව්ව කටපාඩම් කරවලා කරවලා බහ තෝරලා තෝරලා කියනවා මෙන්න මෙතෙන්ද ගේන්නයි මේ කතාව අරගෙන ආවේ හිත පිට යන එක ලොකු ආසනාවක්. හැබැයි හිත ගිය වෙලාවෙදී මේක දැනගන්න පුළුවන්. හැබැයි ඒක පශ්චාත්තාපයට කාරණාවක් කරන්න එපා. විරි ආරම්භ වස්තුවක් කරගන්න. විශේෂ භාගීය ධර්මයක් කරගන්න. කියන එක ඒ යෝගාවචරය ඒ වෙනකොටත් මේ මට්ටමට ඇවිල්ලා තේරුණා නම් ඒ තමයි විශේෂ භාගය කියලා. ඒ පුද්ගලයා නෙවෙයි ඊට පස්සේ නැගිටින්නේ. ආ එනේන හැම බාධාවක්ම සාධකයක් කරගන්න. ඊට පස්සේ තියෙන අධික කතන්දරයක් මේ විදිහට ප්‍රශ්න දිහා බලනවනම් එන ප්‍රශ්න දිහා වීරත්වයෙන් යුක්තව විරියෙන් දිහා බලන ප්‍රශ්නේ එකකවත් පැංගිරි ගතියක්වත් පෙළන ගතියක්වත් තවන ගතියක්වත් දවන ගතියක්වත් අඩු වෙන්න පටන් ගන්නවා. ප්‍රශ්නේ ওই තරම්ම කළු පාට යකා වෙන්නේ බය වුණොත් විතරයි. එහෙම නැත්නම් ඔය කියන යකා ඔය කියන තරම්ම කළු පාට නෑ. ඔය කියන විතර දත් දෙකක් නෑ රතු පාටක් නෑ. පොඩ්ඩක් මූණ දීලා බලන්න. ඔය කවුරු මොන જાතියෙන් නටන්න ගියාද? ප්‍රශ්නෙට මුහුණ දීලා බලන්නෝ කියන තරම් යකා කළු පාට නැහැ. ඒ නිසා එහෙම පුම්බණ්ඩ හදන කට්ටිය ගැන තරහ වෙන්නත් එපා. ඒගොල්ලන්ට බුද්ධ ශාසන කෙලියක් වැටලා නැහැ. මානසිකරණේ දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශක්තිය එහෙම නැත්නම් මේ කියන පිරියාරම්භ වස්තුව තේරුම් ගත්තට පස්සේ ඕන දෙයකට එන්න කියන්නේ. මොකද මේ ලෝකේ කවදාකවත් නොවිය යුතු දෙයක් වෙන්නේ නැහැ. වෙන්නේ වෙන්න ඕනේ දේ. මේකට මොකටද මම පෙට්‍රල් පුච්චන්නේ? මට කරන්න තියෙන්නේ හරි එන එන විදිහට එන්න අරින්නකෝ. ඒක නිසා ඕනම ප්‍රශ්නයකට ඒ විදිහේ විරියාරම්භ ගතිය විශේෂ භාගයේ විදිහට ඒක අවස්ථාව ප්‍රයෝජන ගන්න දන්න මනුස්සයාට කිසිම ප්‍රශ්නයක් මොන ප්‍රශ්නයක් ආවත් එයා දන්නවා ඒකෙන් ලකුණු ලබා ගන්න හැටි. මේක තාමත්ම ගැඹුරින් විස්තර කරනවා මැකියෙවිලි ඒ ද ප්‍රින්ස් කියන පොතේ ලෝකේ මොන වියවුලක් ආවත් බලේ පිහිටවන දන්න මනුස්සයා ඒක පාවිච්චිට ගන්න හැටි දන්න. ඒක තමයි දේශපාලනය කියන්නේ. මොන කලබගැනියාවත් ඒක තමන්ගේ බලේ තහවුරු කර ගැනීම සඳහා ඒක පාවිච්චි කරන හැටි දන්නවා. අනිත් ඔක්කොම කලබල වෙලා දුවද්දී මේ කලබල වෙන්නේ ආ දන්නවා කලබල වෙනකොට මම දන්නවා මේකේ ජාම බේර ගන්න හැටි කියලා ආශියාක රිදල් තියෙනවා කෞටිල්‍ය එයත් කියලා දීලා තියෙනවා රජුරවන්ට අර්ථශාස්ත්‍රී කියලා එකක් ඒවට කැත ධර්ම ඒ කියන්නේ තමන්ගේ බලයට හවුරු කිරීමේ ධර්මයේ එහෙම නොවුනොත් මේ බුද්ධ ශාසනයේ තියෙන විශේෂ භාගිය දන්නේ නැත්නම් හැමදාම මායමයි දිනන්නේ. හැමදාම කෙලෙස්මයි දිනන්නේ. කවදාකවත් නෑ අපිට ආරම්භක දේශයෙන්වත් හතුටක් නෑ. මේක තියෙන විපස්සනා විතරයි. ඒක දානේ නෑ, සීලේ නෑ, සමාධි භාවනාවේ නෑ. විපස්සනා විතරයි තියෙන්නේ. ඒ වගේම දෙයක් තමයි මේ ප්‍රශ්නයක් එනකොට ඒ ප්‍රශ්නට මුහුණ දීමේ කලාව නැත්නම් ප්‍රශ්නේ එහෙම්පත් වුණාට පස්සෙත් පෙරදුනාට පස්සෙත් විරි ආරම්භ කරන්න පුළුවන් කියන මේ බැටරිය charge කරගන්න පුළුවන් දී ක්‍රියාවත් කර මනුස්සයාට නිවන් දකින්න ඉස්සෙල්ලම නිවිලි ඉන්නවා වාගේ තේරෙන පටන් ගන්නවා. අර තේරෙන පටන් ගන්නවා නිවන් තාම දැකලා නැහැ. හැබැයි මම දන්නවා ෂුවර් එකට මේක තමයි සාසනය කියන්නේ. මේක තමයි ශික්ෂා විදිහට යන්නේ කියලා අනේ එන්න තියෙන කරදර ටික වරෙන් මට අයිය තියෙන වෙලාවේ අම්මා මැරිච්චාවයි, දරුවා මැරිච්චාවයි, ගෙට ගිනි ගත්තාවයි, ඔලුව ගිනි ගත්තාවයි, කෙලවෙච්චාවයි. එහෙම කියලා බලනකොට මැරෙන්නේ නැහැ. එහෙම කියලා බලන මොනවාක්වත් වෙන්නේ බය වුණොත් දහස්වර මැරෙනවා හිතේ. ඒකට කියනවා බුබ්බඩයා කම්මැලියා බත් බූසයි කියලා. කම්මැලිය ලක්ෂ වාරයක් මැරෙනවා. මේක දන්න මනුස්සයර කියනවා ඔය වෙන්න අරින්නකෝ මොනවාක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා දුකේ තියෙන පෙළන ගතිය තවන ගතිය අඩු කරලා දෙන ගතියක් තියෙනවා. මොකද එන දෙයට මේ කරාරින්නේ ඉස්සරහට මොන දෙන ගතියක් තියෙනවා. අනේ මොන දෙන ගතිය තමයි අපි දරුවෙකුට දෙන්න තියෙන වටිනම දායාද. එහෙම මේ දරුවට බැංක account එකක් හම්බ කරලා දීලා අරකයි මේකයි දෙන්න ගියාම ඔක්කොම නිකන් සෙවලියෝ වෙනවා. නිකම්ම නිකන් වැල් ගැඩවිල්ල වෙනවා. ඒ උන්ගේ කිසිම න්‍යාස්ටි ස්නායු මොකක්වත් වැඩ කරන්නේ නැහැ. ඒක නෙමෙයි කරන්න තියෙන. ඔන්න මේ එන දෙයට මොන දෙන්න දෙන්න ඕන. ඉතින් ඒ වෙනකොට මේ අතප්පය කරන්නයි කියලා ප්‍රශ්නේ නැහැ. ඉතින් කැඩෙන තියෙනවා කරනවා තමයි. අර ඊශ්‍රායල් කාරයෙකුට ජූ කෙනෙකුට ඕන වුණාලු මේ පොඩි එකාට බිස්නස් උගන්නන්න. වැඩිම බිස්නස් ඉන් ලොකු මේ උස කබඩ් එකක් උඩ පොඩි එකක් තියලා. කෙල පැනපන් කියලා බිමට. අරුව මට බෑ කිව්වා. ඊට පස්සේ මමනේ කියන්නේ පුතේ මම ඉන්නවනේ මෙතන පැනව මට බෑ. ඊට පස්සේ කිව්වලු මෙට් ඇබ්බිම දාලා දැන් පැනපන් කියලා මට බෑ කිව්වා. ඊට පස්සේ කිව්වලු මෙට් උත්සගෙන තියලා දැන් පැනපන් කියලා මට බෑ කිව්වා. ඊට පස්සේ උඩටම උසලා කිව්වලු මේ අඩියක් දෙකට උසලා පැනපන්. ඌ පයින්කොට මෙට් ඇස් කරා. යහගල යනකොට පස්සේ කිව්වලු පුතේ බිස්නස් වලදී තාත්තා කිව්වත් පිළිගන්න එපා කිව්වා. විශ්වාස කරන්න එපා කිව්වා. එහෙම දෙයක් අපේ අම්මලාට තාත්තලාට කරන්න ගැම්මක් තියනවා. එහෙම තියෙනවා නම් කල්ැතු ඉන්ෂුරන්ස් එකක් අරන් දෙයි දරුවට වැඩියෙන් ගාණ හම්බ වෙන්නේ. බුදුහාමර අපිට උගන්වන දේ උන්වහන්සේ උගන්වන්නේ 100%ක්ම විශ්වාසය ඇතුව. අපිට අපේ අම්මලට තාත්තට වැඩිය විශ්වාසයක් තියෙනවා උඹලා ගාව පුදුමාකාර පිනක් තියෙනවා. උඹලා ගාව පුදුමාකාර හැකියාවක් තියෙනවා. උඹලා ගාව පුදුමාකාර ක්‍රම සහ විදි තියෙනවා. මේ දන්න රට්ටකේම දුවනකොට මෙට්ට ඇහි වෙනවා මිසක්කා කවදාකවත් විශේෂ භාගියමක් හම්බෙන්නේ විශේෂ භාගයක් යමක් යන්න විශාල අභියෝගයක් එනවා. ඒ අභියෝගයට මුහුණ දුච්ච තරමට තමයි විශේෂ භාගිය හම්බෙන්නේ. නිකම්ම හිටියට බුබ්බඩේට කම්මලියට හම්බ වෙන්නේ ඒකත් හැබැයි මොකද්ද යෝගෙකුත් තියෙනවා. Tamange ಗುಣධර්ම යම් ප්‍රමාණයකට වැඩෙන්න ඕනේ. වැඩිලා මේ සෑම ಗುಣධර්මයක් එක්කම සූදු කෙලින්න ලෑස්ති වෙනවා. යනවනම් පළච්චාවයි. මම ඊගාව අභියෝගේ ගන්නවායි කියලා. ගන්න පටන් අර ගන්න අර ගන්න යනකොට තමයි තේරෙනවා සාක්ෂාත් කළ යුත්තක් මේකේ තියෙනවා. එනේන අභියෝගයකදී මේක වැඩේ වෙලා හෙම්බත් උනායි කියලා විරි ආරම්භ කරන්න නැතු ඉන්න එපා. ලද වෙලාවේ ආයෙ පටන් ගන්න. පටන් ගත්ත ගමන් ඒ අපි පරද්දපු කට්ටිය ජයපැම්බරකොට අපි ආයෙ නැගිටලා. එනිසා ඒ බුරුමේ පඬිස්සංශ කියනවා ජයග්‍රහණයක් ආවනම් අපි මහන්සියක් කළා ජයග්‍රහණයක් ආවනම් ජයපැම්බිබි ඉන්න එපා. ඒ කරපු වැඩේ තියෙන අඩුපාඩු කන් ටික බලලා ලෑස්ති වෙන්න. වැරදුනා නම් විදි ආරම්භ කරන්න. කිසිම තැනකදී පසට යන්න එපා. පසට ගියොත් බුද්ධ ශාසන බුද්ධ ශාසනය කෙරුවයි කියලා කියන්න බෑ. නමුත් මේ කියන්නේ භාවනා පටන් ගත්ත ආධුනිකෙක් නෙවෙයි. ආධුනිකයා ඇත්තටම නිකන් තවානක හැදෙන පුංචි පැලයක් වගේ. එයා හැදිලා මට්ටමකට ආවට පස්සේ එයාට දිය යුතු අභියෝග ටික දෙන්න ඕන. හැබැයි කවදාකවත් මේ තියෙන නිසා මේ කියන නිසා කර්මාන්ත කරන්න යන්න එපා. ඒක බුද්ධ ශාසනේ නෑ. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා සාරිපුත්‍ර සාන්තේ සඳහන් කරලා තියෙනවා. යම් කිසි කෙනෙක් කම්මාරාමතාවයේ තියෙන. ඒ කියන්නේ අහල පහල තියෙන වැඩත් ඔළුවේ දාගෙන කටයුතු කරනවනම් අසර කවදාකවත් සන්තෝෂ මරණයක් එන්නේ නැහැ කියලා. භසාරාමතාවේ අනවශ්‍ය කතා කරලා ඔළුව අවුල් කරගන්න නෙමෙයි මේ කියන්නේ. නිද්දාරාමතාව. නිදි නිදි ගන්න යනවනම් යාර කවදාවත් සංසාරයක් කරන්න බෑ. ඒ නිසා භාවනා කරන්න යනකොට කවුරු හරි මේ කියන ආරම්භ වස්තු දන්නවනම් එහෙම නැත්නම් මේ විරි ආරම්භ වස්තු එහෙම නැත්නම් විශේෂ භාගය දන්නවනේ යට තේරුම් ගන්නවා මේ වැඩේ කරන්න ඉස්සෙල්ලා මං හිතුවේ නෑ මේ වගේ හති වැඩෙන හිම්පත් වෙන ගතියක් එයි කියලා නැවත උත්සාහ කරන්න පුළුවන් ගතියකුත් දන්නේ මම මේ වගේ කර්මාන්ත ඇයි පටන් ගන්නෙ කියලා බැලුවොත් පැහැදිලිවම පේනවා එයා මේ සුඛෝපභෝගීත්වයට සහ පාරිභෝගිකත්වයට කරන වැඩ එහෙම නැත්නම් ඒකට සාමාන්‍යයෙන් වචනින් කියලා තියෙන සම්මා ආජීවය කියන එක දන්නේ නැති කෙනා. සම්මා ආජීවය තියෙනවා නම් Tamanට අවශ්‍ය කරන දේ ප්‍රයෝජනෙට සලකලා දේ ලැබුණාට පස්සේ ඇති කියන දන්නවා. ඇති කියන දන්න කෙනෙක් නම් කට තේනවා මේ වැඩේ අවශ්‍ය නෑ මම දන්නවා මේ වැඩ කරන්න ගියාම මට බුද්ධ ශාසනය කරන්න හම්බ වෙන්නේ නෑ. ඉවරුනාට පස්සේ මට පුළුවන් ඕන ආරම්භ වස්තු ඇති කරලා කරන්න පුළුවන්. නමුත් මම දැනගන්න ඕනේ මේ මේ දේවල් කළ යුතු දේවල් මේ මේ දේවල් නොකළ යුතු දේවල් කියලා මේ අතර තියෙන සම්බන්ධය පෙන්නනවා කාට හරි නෑ සම්මා ආජීවය කියන එක එහෙම නැත්නම් තමන්ගේ ජීවන රටාව එහෙම නැත්නම් තමන්ගේ බඩ රස්සාව වීරිය සංයරයෙන් කරන්න ඕන එකක්. ඒක සෑහෙන වීරියක් කරන්න පුළුවන් තාලෙට කාපිරි ඇටෝම් ගෙදර ගියා වගේ කකා කකා යන්නේක නෙවෙයි මේකේ කරන්න තියෙන්නේ. තමන් දැනගන්න ඕනේ දෙක සම්බන්ධ කරන්නේ. ඒ නිසා අද අපට වෙලා තියෙන අපේ ජීවන රටාව වැරදි. ඒ නිසා අපි මේ කවුද හදපු එජෙන්ඩා එක දුවනවා දුවනවා දුවනවා දුවනවා. දන්ද උදේ ගහගත්තාම අමුඩේ. අමුඩේ ලියන්නේ නැතුව සිකුරාදා හන්දනකම් කඹරන. එතන සෙනසුරාදා දයිතෝන මට හොදාගෙන උන පන්තල් යනවා. ආයේ සඳ ඊගාවතේ අයිට් වැඩි තදින් අමුඩේ ගහ ගන්නවා. ගහනවා කඹරනවා කඹරනවා කඹරනවා කඹරනවා. හම්බ කළා හම්බ කළා 55 වෙනකොට ඒකට මැරෙන ලෙඩේ තේරෙනවා. 55 දී ඕන එක උට තේරෙනවා දැන් මම මේකෙන් මැරෙන්නේ කියලා. ඊට පස්සේ හම්බ කරපු තේරම ඒකට ගියාට පස්සේ ගොම්මාල්ලෙක් වගේ කරත් ඇදව මැරලා යනවා. ඒ නිසා ඒකේ ප්‍රමාණය දැන ගැනීමත් වීරියෙන් කළ යුත්තක්. එහෙම නැත්නම් මේ අපිට තියෙන මේ හම්බෙච්ච සීමිත ශක්තිය හරියට නැස්ති වෙනවා. ඒ නිසා විද්‍යාරම්භයේ එහෙමට වැදගත්ම දේ තමයි ඒ ආරිවංශ සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ තමන් සිවුර පින්නපාතේ සේනාසනේ කියන තුන ලද දෙයින් සතුට වෙන්න ඉගෙන ගන්න. සන්තුට්ඨෝ හෝති ඊතර ඊතර චීවරේන. ඊතර ඊතර චීවර සන්තුට්ඨියාච වන්නවාදී. ලැබිච්ච යම් සිවුරක් වෙනවනම් ඒ සිවුරෙන් සතුට වෙන්න. සතුටුලේකේ ಗುಣ කතා කිරීම විදියට ඉතාමත්ම ශක්තිමත්. එළ ලදයන් පින්නපාතයක්. සතුටු වෙන්නේ ඒකේ ಗುಣ කතා කරන්න. ලදයන් සේනාසනයක්. සතුට වෙන්නේ ಗುಣ කතා කරන්නේ. එතකොට ඒක නට කවදාකවත් අරතිය කියන චෛතසිකයේ අරතිය කියන කෙලෙසේ ඉන්නේ අරතිය කියලා කියන්නේ කාමයේ කියන පළවෙනි මාරසේනාව දෙවෙනි මාරසේනාව තමයි දශමාරසේනාවේ අරති අරති කියලා කියන්නේ අධි කුසලයට කම්මැලි වෙනවා ලාමක කුසල් කර කර ඉන්නවා. ඒක ආතේවනාච බාලනං සහ පණ්ඩිතානංච සේවනං වගේ. ලාමක කුසල් කරන තාක්කල් කවදාකවත් අධි කුසලයට යන්න බෑ. එතකොට අධිකුසලයට කම්මැලිකමක් එනවා. අධිකුසලට කම්මැලි වෙන්න හේතුව ශරීර ආශාව, සුඛෝපභෝගී ලාභ සත්කාර සම්මාන ලබන්න තියෙන ආශාව. ඒක නිසා ඒක ලෝකේ යන්නේ මුළු භෞතික ලෞකික විශ්ය යන්නේ මේකේ උනාට Taman ඇති කියන්නේ ඉගෙන ගන්න. ඇති ගන්න ඉගෙන ගත්තට පස්සේ හම්බ වෙන අතිරේක කාලය සහ ශක්තියෙන් තමයි අපට මේ වීර්ය කියන එක විද්‍යාරම්භය ඇති කරන්න පුළුවන්. ඒකට ශිල්පිකුත් තියෙනවා. ශිල්පේ තමයි ඔය මම කියන්න උත්සාහ කරේ වැරදුණයි කියලා. පශ්චාත්තාප වෙලා අතහැරලා දාන්න එපා. වැරදුනට පස්සේ උනත් ආධුනිකෙක් වාගේ ආධිකම්මිකෙක් වගේ වැඩේ පටන් ගන්න තියෙන ඒ නවමු භාවය, ඒ තියෙන නැවුම් භාවය ඕනම වෙලාවක ජීවිතේ තියෙනවා. ඉන්න හරියක් ලෝකේ ඉන්නේ ඒව එහෙම කරන්නේ නැතුව කම්මැලි වෙලා පශ්චාත්තාප වෙලා චරුචරු ගන්න ලෝකයක්. ඒකට අපි කියනවා පෘථජන ලෝකය කියලා. ආර්ය ලෝකේ කවදාකවත් මොන්නම හේතුවක් නිසාවත් කවුරක්වත් මන් දුස්සහයි කරන්නේ නැහැ. ඒ කියන්නේ ඕන වෙලාවක පටන් ගන්න පුළුවන්. පටන් ගන්නක පුළුවන් කියන එක ගැඹුරින් කියනවා. ඒ මේ ක්වොන්ටම් ෆිසික්ස් වල හැකියාව එහෙම නැත්නම් ප්‍රභවයතින් හැම චිත්තක්ෂණයක්ම සමානයි හැම කෙනෙක්ම සමානයි. අපිට තියෙන මූලික හැකියාවකට කියන්නේ potential and possibility. possibility එකයි potential එකයි හැම චිත්තක්ෂණයම සමානයි. ඉතින් අපි අර චිත්තක්ෂණ හොඳයි මේ චිත්තක්ෂණ හොඳ නැහැ කියලා අපි වර්ගීකරණය කරාට අපි මේ චිත්තක්ෂණයේ තියෙන ක්ෂණ සම්පත්තිය වැඩ ගන්න දැන් නැති වුණොත් අපි ඒක අයාලයට යනවා කුසීත වෙනවා. වැඩ ගන්න දැනගත්තොත් ඒකෙන් පුදුමාකාර බැටරිය charge වෙලා උනන්දුවක් ඇති වෙලා නැවත නැවත නැවත නැවතත් ඒ ක්‍රමසාවිදි හොයාගන්න දක්ෂකම් එන්න පටන් අර ගන්නවා. ඒක අන්තිමට බෝ වෙන තරම් ඒ කියන්නේ මේක සංක්‍රමණික රෝගයක් වගේ වෙන්න පටන් ගන්නවා. මොන්නම දෙයකින්වත් මිනිස්සයා පස ගන්න ඕන කමක් නැහැ. ඉතින් එතකොට පේනවා අපි හිතමු අපි ළඟ ඉන්නවා තව කෙනෙක් යක් කරන හරියක් වැරදි එහෙම නැත්නම් පස්ත ගහලා පශ්චාත් වෙනවා. ඒ මිනිස්සු උනත් මේ ධර්මයේ දන්නවනම් හෙට වෙනකොට හරි පැත්තට එන්න පුළුවන්. ඒකේ කිසිම මේ ස්ථිරහානියක් වෙලා නැහැ. ඒ නිසා manussත් ප්‍රතිලාභය කියන එක එහෙම නැත්නම් මේ ක්ෂණ සම්පත්තිය කියන එක ඒක උපයන ලද්දක්. ඒක ක්‍රියාවත් කරගන්න බැරිකම තියෙනවා. එහෙම නැත්නම් ඒක දන්නේ නැහැ. මම මේ තරම් පින්වන්ත මිනිස්සෙක් manussත්ව ප්‍රතිලාභයක් ලැබිලා තිනවා ෂණ සම්පත්තියක් ලැබිලා තිනවා කියලා. ඉතින් මේකට <coughs> භාවනා උපදේශයක් වශයෙන් කියන්න පුළුවන්. අපිට කොච්චර කනගාටු වුණත් කොච්චර සතුටු වුණත් කොච්චර හරියට වැරදුනත් Taman ඉන්නේ ඉරියව්ව දැනගන්න පුළුවන්. ඕක තමයි විරි ආරම්භය කියන්නේ. මම ඉන්නේ මේ ඉරියව්ව කියන එක දැන ගැනීමට විශේෂ ඥානයක් ඕනේ නැහැ. විශේෂ ශක්තියක් ඕනෙත් නැහැ. ඉතින් මුළු භාවනාවෙම මුළු සතියෙම එහෙම නැත්නම් මේ විරි ආරම්භයේම තියෙන මොන තැන හිටියත් මම දැන් ඉන්නේ මෙන්න මෙතන. මම ඉන්නේ ඉඳගෙන මම ඉන්නේ හිටගෙන කියන එක දැනගත්තට පස්සේනේ සතිපට්ඨානෙ පටන් ගන්න. බුදුරජාණන්සේ සඳහන් කරන්නේ අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුචිත්වා. කැලේකට ගියා හෝ වේවා ගහක් මුලට ගියා හෝ වේවා ශුඤ්ඤාගාරට ගියා හෝ වේවා පළඟවැද්ද වාඩි වෙලා ඒ බව ආභෝග කරන්නයි කියලා. ඒ බව දැනගන්නයි කියනවා. ඊට පස්සේ තමයි සතිපට්ඨාන සූත්‍රය සඳහන් කරන්නේ. ඉතින් කාට හරි කියන්න පුළුවන් ද අම්මා මැරුණයි කියලා මම ඉන්නේ ඉරියව්ව මට මතක නැති වෙනවයි කියලා. ඒට ගිනි ගත්තයි කියලා තමන් ඉන්නේ ඉරියව්ව මතක නැති වෙනවයි කියලා. ඉත ගිනි ගත්තයි කියලා, බඩ ගිනුනයි කියලා, බත් කෑවයි කියලා. නියුරෝ සයන්ස් වල පෙන්නනවා ප්‍රොප්‍රියෝසෙප්ෂන් කියලා එකක්. මොළේ අපේ මොළේ ඒක ඩිෆෝල්ට් එකක්. වරින් වර තමන් ඉන්නේ ඉරියව්ව චෙක් කරනවා. ඒක මේ අපි භාවනා කරලා ගන්න එක නෙවෙයි manussත්කමේ පැකට් එකේ තියෙන එකක් ඒක. ඉතින් ඒකට අපි පොඩ්ඩක් පණ දෙන එකයි කරන්නේ. කනගාටු වුණා, සන්තෝෂ වුණා, හරි ගියා, වැරදුනා මොනවා වුණත් තමන් ඉන්නේ ඉරියව්වට යන්න පුළුවන් නම් අර කැටකුරුල්ල දන්නවා. කලබලයක් වෙච්චාම යායුසු තැන. ඉතින් තමන්ට තමන් වෛර කරමනුසයර පුළුවන් ද බලන්න ඉරියව්වටම ඉර ඉරියව්ව තමන්ගේ ගැලවුම් කාර්යය කරගන්න. තමන්ගේ ඉරියව්වට තමන්ට වර්තමාන මොහොතේ මෙතෙන්ට වෛර කිරීමනේ අපේ කලාව. අපි යෝගට මානවයිති වාසිකම කියන්නේ. බුදු කෙනෙක් විතරයි ඉපදිලා කියන්නේ. ඒක නෙවෙයි මේ බුද්ධෝත්පාද කාලයක manussත්ත්ව ප්‍රතිලාභේ ලොකු දෙයක්. ඉන්න ඕනම වෙලාවක ඉරියව්ව දන්නවනම් එතන භාවනාවේ මුල. ඉතින් ඒක තව ටිකක් හිත්‍රි දෙන්න කියනවනම් හිත වදින්න කියනවනම් භාවනාවේ මැදත් ඕකයි. නිවන් දැක්කට පස්සෙත් ඔච්චරයි හම්බ වෙන්නේ. හැම වෙලාවෙම Taman ඉන්නේ ඉරියව්ව පිළිබඳ අවබෝධයක් එනවා. එච්චර තමයි හම්බෙන්නේ. නිසා අපිට හම්බ වෙන දේකුත් නැහැ නිවන් ලැබෙයි කියලා නැති වෙන දේකුත් නැහැ. ඒ නිසා මේ මේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභයට මේ ක්ෂණ සම්පත්තියට සතුට වෙන එක ප්‍රමෝද වෙන එක සම්මෝධමාන වෙන එක රාගයට වැටෙන්නේ නැහැ ද්වේෂයට වැටෙන්නේ නැහැ. ඒක කර්මාන්තයක් කරුවට පස්සෙත් ඉන්න ඉරියව්ව දැනගන්න පුළුවන් කර්මාන්තයක් කරන්න ඉස්සෙල්ලා දැනගන්න පුළුවන් ඒක තමයි ආධුනික මනස ඒකටම කරගෙන ඉන්නවනම් අපි කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. ඒකට අපේ ලොකු සාංශින්න කාලේ කියන්නේ සාසන සම්පත්තිය කියලා. සාසන සම්පත්තිය කියන්නේ තමන් ඉන්න බුදුරජාණන්සේ වචනෙන් කියනවනම් යතා යතාවා කායෝ පනිහිතෝ හෝති තත තතනම් පජානාති. යම් යම් ආකාරද කය තියෙන ඒ ආකාරය දන්නවා. ඒකට ත්‍රිපිටකය දැනගත්තේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඒත් මේ පැවිදි උනේ පැවිදි උනේ නෑ උපසම්පදා උනේ නෑ ස්ත්‍රී උනා පුරුෂ උනා බෞද්ධ උනා අබෞද්ධ උනා මොකක්වත්ම නෑ තමන් ඉන්නේ ඉරියව්ව දකින්න එක විරියාරම්භ වස්තුවක් කරගන්න ඒක ඊට වැඩිය අද වෙනවනම් ඊයේ පරියන්කට වැඩිය මේ පරියන්ක වෙනවනම් ඒක තමයි විශේෂ භාගීය ධර්මය එතකොට අපිට පේනවා උප්පත්ති වෙලා ඉඳලා මේක අපි ළඟ තිබුණා අපි මේක නෙවෙයිනේ බැලුවේ අපි ගාම්නි පොන්සේකා මාල්ලි පොන්සේකා මයිකල් ජැක්සන් බල බලා හිටියේ පපියුස කොච්චරද දිග කොච්චරද කටපාඩමෙන් දන්නවා. Tamange උස බලලා බලන්න කියොත් එක එකටවත් බෑ. කවදාකවත් බෑ. පොද ඒ තරම් මේ අනුන්ගේ හරුප බල බලා ගත කරන මිනිස්යාගේ පැහැදිලි චෝදනා පත්‍රයක් දෙන්න පුළුවන් ඕනම කෙනෙකුට හැම කෙනාම ඉන්නේ Tamanට වෛර කරගෙන. හැම වෙලාවෙම ඊගාව මොහොත ගැන හිතනවා. විච්ච ගැන හිතනවා. මේ ඉන්න මේ වර්තමාන මොහොතේ ජොලියේ ඉන්නවනම් සන්තෝෂෙන් ඉන්නවනම් ඒක නිකන් අපිට පේන්නේ නිකන් කිසිම ප්‍රගතිශීලී ගතියක් නැති කිසිම නිර්මාණශීලී ගතියක් නැති ගතියක් වගේ. නමුත් බුදුරජාණන්සේ පෙන්වන්නේ ආරම්භ වස්තු විදියට ඕනෙම තැනක ජයප ගත්තාට පෙරදුනාට වේදනාව තිබුණාට දුක තිබුණාට සැප තිබුණාට හරි ගියාට වැරදුනාට ඉන්න ඉරියව්වට යන්න පුළුවන් ගතිය. අර කැටකුරුල්ලට හැංගෙන්න ඕන දැන දැනගත්තා දැනගත්තා වගේ ඒක ക്ഷേමය කියලා කියනවා. කාන්තාර කර්මංශයට ക്ഷേම භූමිය. නිර්මල තැන කියලා කියනවා. ඒකට නික්ලේශී තැන කියනවා. අශෝකං විරජං ඛේම. ඒ නිසා උදේ ඉඳලා හැන්ද වෙනකන් තමන් තමන් ඉන්නේ ඉරියව්වට හිත යොදාගෙන ඉන්නවනම් කර්මාන්තයකට කලින් කෙරුවත් එකයි කර්මාන්තයකට පස්සේ කෙරුවත් එකයි ඒ කිසිම දවසක බලන්න මේ කයට හිත යොදන වෙලාවක කය හිත පිළිගන්නේ නැතුව එළවෙන අවස්ථාවක් තියෙනවද කියලා? එහෙම ගන්නෑ. ඕනම වෙලාවක සත්‍ය පිළිගන්න පුළුවන්. ඉතින් ඒක උපයගත්තට පස්සේ අපිට දැන් තියෙන මේ උපේන ලද්ද උපේන ලද්ද ක්ෂණ සම්පatti ආරසා කිරීමයි තමයි කරන්නේ. ඒකට ඒකෙදිත් මේ වගේ පිරිසක් බලනකොට ඕගොල්ලෝ ගාව දැනට ආයුධ උපකරණ ටික තියෙනවා. එහෙම නැත්නම් ඒකට ආයෝජනය කළ තර සෑහෙන ප්‍රමාණයක්. ආයෝජනය කරලා ලැබපු යම් යම් ප්‍රත්‍යක්ෂ තියෙනවා. අන්නේ ප්‍රත්‍යක්ෂ වලින් හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ. මාරේ ඇවිල්ලා මොන්න තාලෙන් අපි හිණමානයක් ඔලුවර දාන්න ගියත්, පශ්චාත්තාවපයක් කරන්න ගියත් මාරයට කියන්න අපිට බුද්ධ ශාසනයක් තියෙනවා. අපිට manussත්ව ප්‍රතිලාභයක් තියෙනවා. අපිට ක්ෂණ සම්පත්තිය තියෙනවා. ඉතින් අපි ඊගාව චිත්තක්ෂණේ සත්‍යමත් වෙනවා. එහෙම නැත්තම් කියන්නේ ඔය කොච්චර කෙලස් තිබුණත් ඊගාට එන චිත්තක්ෂණේ නිර්පලයි. ඒක කාටවත් නැහැ කියන්න බෑ. ඉතින් අර කෙලස් තියෙන මනුස්සයා නෑ නෑ මේක කෙලස් නිසා ඊගාවෙන චිත්තක්ෂණත් කෙලස් තියෙන්න ඕනේ කියලා කල්පනාවකට හිටියට ඒව කුසීත වස්තු වලට වැටෙන්නේ. ඒව හාන භාගිය ධර්ම ඊගා චිත්තක්ෂණය කොහොමවත් පිළිසිදු වෙන නිසා වෙච්ච දේ බල යන්න ඇරලා ඊගා චිත්තක්ෂණයට විවෘත වීමේ තියෙන මේ විද්‍යාරම්භ ගතිය තියෙන කවුරු හරි පොඩ්ඩක් බලා ගන්න. ඒක ක්‍රියාත්මක කරන කෙනෙක් ඇසුරු කරන්න. ඒක පොඩි ළමයි ගාව හරියට තියෙනවා. එහෙම නැත්නම් මේ ජීවිතයේ හරියට පාවිච්චි කරපු කට්ටිය හැම වෙලාවෙම එනේන චිත්තක්ෂණ සතුටින් ජීවත් වෙනවා. ඒක ඒ විදිහට සංක්‍රමණය වෙන ගතියකුත් තියෙනවා. මේ Taman තුලත් බලන්න භාවනා කළ ප්‍රතිඵල නෙමෙයි. භාවනා කරනවයි කියලා සතුටුනොත් බලන්න. කවදාකවත් ඒවා භාවනා කළ ප්‍රතිඵල ඉල්ලන්නේ. ඒකට ඒක බිස්නස් එකක් වෙනවා. නේ මම භාවනා කරනවා. එච්චරමයි. භාවනා කරලා ඉන්න වෙලාවේ මම කොච්චර කතා නොකර ඉන්නවද? කොච්චර කයෙන් දුෂ්කර ක්‍රියා දුෂ්චරිත නොකර ඉන්නවද කියන එකවත් අඩුවානේ අගේ කරන්න පුළුවන් වුණොත් අපිට බය නැතුව කෙනෙකුට කියන්න පුළුවන් මේ ලෝකෙම තියෙන ওই හොයන සැපය ඔය කියන අසහනෙ නැති ගතිය හැබැයි නිකන් හිටියට හම්බ වෙන්නේ නැහැ ඒක කරලා බලන්න ඕනේ ඒකට ආරම්භ කරන්න ඒකෙදී ආයෝ කරන කෙනාට යෝගාවචරයට නැත්තම් කාට හරි කියන එක නේද තමන්ගේ හිත වැටිච්ච වෙලාවක වෙහෙස වෙච්ච වෙලාවක නැවත ආරම්භ කිරීමට තියෙන තමන්ගේ නිර්මාණශීලීත්වය තමයි මෙතන විශේෂ භාගී ධර්ම වෙන්නේ. ඉතින් හිතාගන්න එවැනි ධර්මයක් නැත්තම් එවැනි ශාසනයක් නැති කාලෙක අපි ඉපදුනා නම් කොහෙද හවුහරණ? කොහේ යන්නද? ඒ වගේ ශාසනයක් තිබිලත් මේක තේරුම් ගන්න අපිට අමාරු ඒක නෑ කියන්න බෑ. නමුත් ක්‍රියාවත් කරලා කොයි වෙලාවක හෝ මේක තොල මේ රංකිරිකට ගා ගන්න හම්බුනොත් රස බලා ගන්න හම්බුනොත් මේ සාසනය පිළුණු වෙච්ච ගතියක් පරණ වෙච්ච ගතියක් නැහැ. විශේෂ භාගීය ගතියට දොර ඇරලා තියෙනවා. ඒ නිසා මම මෙතනින් නතර කරන්න බලාපොරොත්තු වෙන ධර්ම දේශනාව මේ සීල දිනාට තමන්තු තියෙනා වූ මේ ශක්ති ටික හැකි සංඥාවෙන් යුක්තව ආධුනික මනසකින් යුක්තව ඉදිරිය බැලීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා ශීල දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා